තේරුවන් සරණයි අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. සභාවෙන් ප්‍රශ්න පය නගිනවා නම් කාලෝන් කාලා කාලානුරූපව ඒකට ආරාධනා පූර්වකව සතිವಾರේ පටන් ගන්නවා අපි ලිඛිත ප්‍රශ්න වලින්. සාමාන්‍යයෙන් මේ දහම් දෙනවා කොහොමද? සිතේ පවතින సంక్రాంతి అంటే అప్పుడు ఎందుకు అన్నది රාශි ගණක මූල්‍යයයි. දෙලක බලයක් යන්නේ නැහැ. දහවල යන්නට ඕනේ කැමැත්ත අඩුයි. නමුත් දැන් අපට සමාජයට ඕන වැරැද්ද නැහැ. අන්තයක් කියන්නේ විහෙරව අවශ්‍යයෙන් බලන්නේ. අර මෙන්න ඒක විතර අවස්ථාවේ අප ඕනේ විදිහට දුන්නා ඒව අනුමතන කියලා. මම හිතන්නේ වැරැද්ද ඉඳලා මම පුදුලලා. උදාහරණයක් ගෙන්න දරුවන්ට විශේෂ වැඩේ නැහැ. ඇස් බැලන්නේ බලයින් කියලා. එහෙම නැතුව දරුවන්ටයි දක්ෂතා මතෙන්නේ නේද? කලෝරියේ දරුවන් මේ පරිසරයේ ලෝකයක අනු මතන කුරුලියේ බව පිළිගන්නවා. නමුත් මේ රාගයම මුසලමන්නේ අනුසය දේවගෙන ඔහුට දැනුම් වෙස්සේ ඉදේ. එසේ දැනුම් මොකද? මම ප්‍රශ්නේ දුක් කෙසේ මේ ලියන එක නා කවදද දැනුවත් උනේ කියන එක අපිට සභාගත කරනවා නම් අපිට ඒකෙන් ගන්න පුළුවන් මොඩල් එකක්. මිලියන එක්කනා මේ ප්‍රශ්න පිළිබඳව දැනුවත්ව නැත්නම් එවැනි ගමන් පිළිබඳව ආරක්ෂාව දැනනවත් දන්නවද? ඒක තමන්ගේ ජීවිතයට අදාළ වුණේ කොතනදීද? ඒක තමයි අපිට තියෙන එකම ප්‍රත්‍යක්ෂ සාධකේ. ඒකයි අපේ දරුවන්ට ඒක මේ විදිහට විරුද්ධ වීම ස්වභාවික වෙනවද අපි කියලා දෙන නැත්නම් දරුවෝ විශ්ම ඉගෙන ගන්නවද කියන එකට අපිට ගන්න තියෙන එක තමයි තමන් මේ අනතුරුදායක දේවල් අනතුරුදායක බව දේවල් බව තේරුම් ගත්තේ කොහොමද කොයි කාලෙද කියලා තමන්ගේ අත්දැකීම මේකට එකතු කරත් කරනවා නම් අපිට තියෙන එකයි ඔච්චරමයි තියෙන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එක. ඉතින් ඒක නැතුව මේක සම්පූර්ණයෙන් ආසෙන් ආපු එකක් කියලා හිතන්න බෑ. අපි අපි ජීවත් වෙච්ච ලෝකයක් ගැන මේ කතා කරන්නේ. ඒතකොට තමන්ට අද මේ තියෙන අපි දැන් යහ ජීවිතයක් ගත කරනවා කියලා නැත්නම් තමන් ගැන තමන් පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ බවට අපේ දීමෝපිය අපේ කෙරේ දක්වපු රෝල් එක මොකද්ද? භූමිකාව මොකද්ද? ඒක විතරයි අපිට ඒක අපිට තියෙන කොට අපි දරුවෙක් වෙලා දැන් අපි දීමෝපියෙක් වෙලා දරුවන්ට යන්නේ ඒකටයි ඒක එකම චිත්‍රයේ දෙපැත්තම තියෙන්නේ. ඒ නිසා මම දැනගන්න කැමතියි. එවැනි ගමන් වල තියෙන අනතුරුදායකත්වය Taman දැනගත්තේ අනතුරේ වැටිලාද? අනතුරේ නොවැටිද? එහෙම නැත්නම් කොයි යුගයේද කොයි සමයේද කියලා කියනවනම් ඒක මම හිතන එක එක්කනට විශේෂ වෙනවා. ඒ දේ ඉදිරිපත් කරන්නේ නැතුව මේක අහසින් ආව ප්‍රශ්න කියලා හිතන්න බෑ. අපිත් මේ පොළවේ ජීවත් වෙලා කියනවා. ඉතින් අපි අපිට දෙවොමේ ප්‍රාතිමුඛ ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් කියන්නේ නැහැ. කියන විපස්සනේ කර්ම වෙනස් කියලා. අපිට කැමැත්ත තිබුණා ඒ වගේ දේවල් කරන්න. ඒ වුණා ඒ වගේ අවස්ථාවක් කියලා. දැන් අපේ ළමයි අපි කිව්වා ඊට වඩා ඒගොල්ලෝ ඉන්න සමාජයේ පරිසරය වෙනස් අපේ සමාජයේ පරිසරය වඩා එන්ටර් ඉදාකාරයට සියල්ල අනුබල ලෝකවල අපි කරන්නේ නැහැ ඒ වගේ තරම් එතකොට තවත් විචල්යක් එනවා ඒ දරුවන් මේ පරිසරයට යොමු කිරීමේ වගකීම දරුවන් ඇතේ තියෙන දෙමව්පිය ඇතේ එහෙමනම් බබා බාර ගන්න එපා දැන් ඒ කියන්නේ අපි අපි දැනගෙන නෙවෙයි මේ වැඩි කරේ අපි මේ ආයෙනකොට අපි අම්සපක් හොයාගෙන පහසු ජීවිතයක් හොයනවා. ආවට පස්සේ මේ යනකොට මේ තින ලෝකයේ තීරුම් අරගත්තේ අපි දරුවෝ හරහා නැත්නම් අපේ ඍජු අත්දැකීම හරහා. එතකොට අපිට පේනවා ඒ පරිසරයට උපන් දරුවයි අර ලාංකික පරිසරය උපදින අපි දෙක අතර තියෙන මේ පරතරයට අපේ දෙමව්පිය වගේ කිතු නැහැ. ඒකෙම අපි දරුවා කියුතුත් නැහැ. අපේ දෙමව්පිය දන්නේ ලාංකික පරිසරය විතරයි. මේ දරුවෝ දන්නේ මේ පරිසරය විතරයි. අපි මේ දෙක මැදට පත්වෙච්ච කොටසක්. ඒක නිසා අපිට තියෙනවා දෙමාපියන්ට ආවේනික නැති දෙමාපියන් දරුවන්ට ආවේනික නැති විශේෂ සංකර්තතාවයකට සංක්‍රමණයකට අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ අපි අද මේ විචාර කතා කරලා ඇති කරන ඒ පූර්වාදර්ශය සමහර විටක දරුවන්ට උදව්වක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේක අලුතෙන් එහෙමනම් හිතන්න ඕනේ. ඒ නිසා ප්‍රධාන වගකීම දෙනවා දෙමව්පියන්ට. දෙමව්පියෝ තමයි මෙහෙම දන්නති තැනකට මේ සපෝයාගෙන ඇවිල්ලා දැන් උම්ම ගන්න බැරි තැනකට ඉර වෙලා තියෙන්නේ දරුවෝ නිසා නෙවෙයි. දැන් අපි ඒක දරුවන්ගේ වැරද්දට දාන්න බෑ අපිට. මොකද දරුවෝ හැදිලා තියෙන පරිසරයේ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ පරිසරයේ ළමයි පිළිබඳව මෙහි ඉන්න දැනුම තියෙන කොහොමද මේක දිහා බලන්නේ. දැන් මේ හැදිසි දෙමාපියෝ ඔය ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට ගන්නෑ. ඒ කියන්නේ තායිලන්තේ ඇවිල්ලා ඇමරිකන් කාර්යයක් පැදලා හම්බෙච්ච දරුවා පුතා පන්සලට යනවා පන්සලට වැඩ කොහොමද කුඩු ගහනවා. ඉතින් අම්මා පුදුමාකාර විදිහට පෙළෙනවා. අම්මා තාත්තා කියනවා තාත්තා කියනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. දැන් ඒකට එකක් එකක් දරුවා කුඩු ගහන කම්මට ප්‍රශ්නයක් අනිතික තාත්තා නොගන්න ගණන් නොගෙන එක ප්‍රශ්නයක් දැන් ඒක නිසා තාත්තා යම්මයි දික් කරන්නේ ඒක තමයි දරුවල තව ප්‍රශ්නයක් ඒ විදිහට මේ මේක ප්‍රශ්නයක් නෙවෙයි කියන්න බෑ නමුත් මේ ප්‍රශ්නේ උද්වේග කරපව ඒක Tamanට කොච්චර දැනෙනවද ගැනෙනවද කියන එක එකම ක්‍රමයක් නෙවෙයි විවිධ ක්‍රම තියෙනවා ඒක නිසා අපි මේ රටක ගත්තොත් මෙවුව සාමාන්‍ය කතා කරන ප්‍රශ්න නෙවෙයි කතා කරලා වැඩක් නැහැ මොකද ඒව ඔක්කොම දණියෙන් පල්ලයට ගිහිල්ලා තියෙනවා අපිට තමයි මේවා ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒක නිසා මම හිතනවා ඒකෙදී අපිට මේ රටේ මිනිස්සුන්ගේ ළමා මානසිකත්වය පිළිබඳ දැනුම අපේම දරුවන් එක්ක අපේ කොමියුනිකේෂන් එක කඩලා කියලා තියෙනවා. ඒකට 50ක් වගේම Taman අරගන්න ඕනේ. ඒ දරුවා එහෙම කරන්නේ ඇත්තටම දෙමාපියන්ට හින් කරන්න ආදී මේ නෙවෙයි කරන්නත් වෙන්න තියෙනවා වෙන්න පුළුවන් ඒ පරිසරයේ හැටි ඒක කටිය නෝම එකක් ඊට පස්සේ දරුවොත් එක්ක සංසන්දනයේදී අපි හැම වෙලාවෙදීම මම දෙමව්පියන්ගේ පැත්තෙන් කතා කරන්නේ දරුවෝ වැරදි කියන වගේ අදහසක් ඒකෙන් වෙන්නේ මොකද තවත් දුරස්ත වීමක් වෙනවා. ඒ නිසා අපිට හරි වැරදි පැත්තක තියලා එවැනි මානසිකත්වයකට ඒ දරුවෝපත් වුණාට පස්සේ උඹේ දුවත් හිතුමතේට හිදීක ගිය දිනේ උපියානනොත් මමත් මෙදා විඳපු දුක දැනේ කියලා ඒ දරුවට උගන්වන්න ඕනේ මම කරන වැඩේ වැඩකුත් වෙන අතර හින්ට් එකක් වෙනවා උඹට හින්ට් එකද වැදගත් වෙන්නේ වැඩේට වැදගත් වෙන්නේ. ඒකට දරුවා උදවටම අනිවිතරේ කරන්නේ දරුවොත් එක්ක කතා කරන්න ඕනේ. හැබැයි ඒ ලිංගික පරිණතියත් එක්ක දීමෝපියන් සහ දරුවන් අතර සෑහෙන පරස්පර පරතරයක් ඇති වෙනවා. ඒක ඔය කීයක් කාට සඳහන් කරුවේ සුන්දර ජීවිතය සදාචාර ජීවිතයට මාරු වෙනකොට ඒ අපි අර කොස්කොල කොට්ටට බෙලිකටු හැන්දට ඉතිං ආයිබෝවන් කියලා සෙල්ලම් ගෙවල් අතහැරලා අපි ඇත්ත ගෙවල් හදනවා. එසකට අපි හිටපු අපේ ශ්‍රී ලංකාර යුගය දැන් මොන වගකීම් බර දෙමෝපිය යුගයකට ගියාට පස්සේ අපිට තේරෙනවා මේක ජීවිත පරිණාමයේ එක මඳහත් වයසකට එනවා. ඒ දේ දරුවට කරනකොට දරුවා දෙමෝපියත් එක්ක තියෙන සම්බන්ධේ පොඩි දුරස්වීමක් වෙනවා. ඒක දරුවට දැනෙන්නේ නැහැ මොකද දරුවට peer group එකේ ඉන්නවා. දෙමෝපියන්ට දැනෙනවා. ඊට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේක හරි කියන දරුවෝ ඔක්කොම සාර්ථක වෙලා කියන දේ අහලා හිටියත් අපිට තේරෙනවා 50ට වෙනකොට මේකෙන් අපිට කියලා සදාචාරයට සදාචාර සම්පන්න බහුල ජීවිතයක් ගත කරාට සත්‍ය සම්බන්ධයෙන් අපි තාම මොන්ටිසෝරි. මේක හරියට තමයි සත්‍ය පිළිබඳව තන්නේ ක්‍රම පාඩමක් ඉගෙන ගන්න වෙනවා. ඒ පාඩමට එනකොට කියනවා සදාචාරයෙන් එච්චර ලොකු ප්‍රශ්න විසඳන්නේ නැහැ. සදාචාරය හරියට තමයි සත්‍ය කියලා වෙනම එකක් තියෙනවා. සත්‍ය සදාචාරයට එච්චරම අයින් කරන්නේ නැහැ. ඒක නිසා බොහෝම චිත්ත වේදා. නිසා ආගමේ ඉඳලා ධර්මයට යනකොට අපි ආගමකට පයින් ගහනවා නෙමෙයි. හැබැයි තේරෙනවා ආගම හැඟුම් වලට උත්තර දුන්නට බුද්ධිට උත්තර දෙන්නේ නැහැ බුද්ධිට උත්තර දෙන්නේ ධර්මයට යනවා. ජීවිතේ ඒ වගේ අවස්ථා තුනකින් පෙන්ලා තියලා තියෙනවා. ඒ කිය කාඩ් කියන ඒ සාන්දෘෂ්ටිකවාදී එහෙම නැත්නම් මේ එක්සිස්ටෙන්ෂලිසම් ගැන කතා කරන එක නා. ඉතින් අපි මේ සාර්ථක ජීවිතයක් ගත කරන ප්‍රශ්න උත්තර හොයාගත්තයි කියන දරුවෝ කී කරුණාට අපි එක ඉවේකට එනවා. තම සත්‍ය සම්බන්ධයෙන් අපි අර දරුවා තරම්වත් නැහැ. ඒ සත්‍යෙට ගියාට පස්සේ මෙතෙක් කල නඩු නාඩගම් අපි අර සෙල්ලම් කරගෙන කොස්කොලොක් ගැටු දහදාගෙන බෙලි ගැටු හැරගෙන හදපු සෙල්ලම් ජීවිතෙත් තියෙනවා. ඒ මේ දරුවන් තනියම හැදීම කියන වැදගත්කමක් තියෙනවා දෙකම බව. ළමා වෙනවා. දෙකම බාලපන්තියට වැටෙනවා. සත්‍ය ඉදිරිපිට. ඉතින් ඒ ඒ දාර්ශනිකයෙක් වෙන්නේ ජීවිතය අවදි තුනක් විදියට. නම සර්වචනාංශ කියනවා මේක හොඳට භාවනා කරන අවුරුදු 7 දී තේරුම් ගන්න පුළුවන්. විසකා වගේ සංකීර්ණ සාමනීර වගේ අවුරුදු 7 දී තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපිට තියෙනවා මේ ජීවිත දර්ශනය දිහා බලලා දරුවන් හැදීමේ වගේ කීමෙන් පෙළෙන දිදීමාවක් වෙනවා වගේම අපිට විසඳ ගන්න බැරි කොටසක් ඕක විසඳුමක් තියෙනවා. ඒක නිසා දරුවන් ඇති කෙරුවේ ඔය දරුවා අපේක්ෂාවෙන් නෙවෙයි. ඒක ලිංගික ආශාවේ අතුරුඵලයක්. දැන් දරුවන් ඉදිරියට පේන්න හදනවා මම සදාචාර සම්පන්න උඹලට උපදෙස් දිය යුත්තේක් වගේ තමන් තමන්පත් කරගෙන. ඒක සූද්ධ කරන්නේත් නැහැ, තිරසනා කරන්නේත් නැහැ. සූද්ධ කවදාවත් කරන් ගන්නෑ මේ දරුවා හදන්න පුළුවන් જાතියක් කියලා. තිරසනා කරන් ගන්නෙත් නැහැ. දැන් මේ සම්ප්‍රදාන කුල ආශ්‍රය කරේ ඉපදිච්ච වෙත්තර තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඇත්තකෙමුත් අපි හිතමු ඔස්ට්‍රේලියාවේ නැහැ කියලා. ලංකාවේ ගියයි කියලා. කොළඹට આવත් ඔය සෙල්ලම තමයි. කොළඹ නෙවෙයි දැන් ගන්දොර ගන්දොර ගන්දොරල්ලත් ඔය සෙල්ලම තමයි තියෙන්නේ. මොකද මේ ජනමාධ්‍ය රිංගනෝනේ හැම අංශයක් හරහා එනිසා හැම කෙනෙක්ම ජීවිතේ අපේ හත්ලා මුත්‍රාට වැඩිය අපි සැප සම්පත් තියෙනවා වාහන තියෙනවා ගෙවල් දොරවල් තිබුණාට මේ ජීවිත පිළිබඳ ප්‍රශ්නේ අපි කිසිම තැනකට ගිහිල්ලා නැහැ. ඒ ඒ තියෙන ප්‍රශ්නේ එහෙමමයි. ඉතින් නිසා අපි සදාචාර සෙල්ලක්කාර ජීවිතය සෙල්ලක් කරන ජීවිතය සෙල්ලක්පත් වෙන ජීවිතය හත්තට ජීවත් වුණා කියලා. පෞල් ජීවිතය සදාචාර සම්පන්න වුණායි කියලා. සත්‍ය සම්බන්ධ ජීවිතයට කිසිම සුදුසුකමක් නැහැ. ඒක සම්පූර්ණයෙන් අලුත්. ඒ නිසා මම මේ උත්තරයක් දෙන්න හදනව නෙමෙයි මට උත්තරයක් දෙන්න නෑ මොකද ඇත්තටම මට ප්‍රශ්නෙකුත් නෑ ඒක නම් බොහොම සන්තෝෂ වෙනවා හැබැයි මට බර එන්න එන්න තේරෙනවා මගේ අම්මයි අප්පච්චි මං නිසා කොච්චර දුක් විඳින්න ඇද්ද කියලා මට මට හැඟීමක්ම තිබුණේ නෑ ඒක හැබැයි අම්මා මට වෙන්නේ සන්තෝෂයි මං හිතුවක් කාර්යයක් වීම ගැන කියලා ඔය වැඩක් නෑනේ මට කිසිම දෙයක හරි වැරදි ප්‍රශ්නයක් මට නෑනේ මට තියෙන්නේ කණ්ඩ දෙන්න කණ්ඩ දීවා අඳින්න අඳින දීවා. එච්චරයි අඹලා කොහෙන් ගන්නවද මට වැඩක් නැහැ. එචයේ මට හිතෙනවා මේ දැල්ලක් හදනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නොවිඳිනා දුක් කියාගන්න බැරි දුක් කොච්චර ප්‍රමාණයක් විඳිනවද කියලා. ඉතින් ඒක නිසා මම කසාද බැඳිය යුතුමද නැද්ද කියන ප්‍රශ්නට කිසිම උත්තරයක් නැහැ. ඒක තාම විවෘතයි. අපි කතා කරන්නේ කසාද බඳින විශාල පිරිසක් ඉතර පිට පරාජිත සටනක් මම මේ කරන්නේ. එහෙනම් මේ කරුණු ගැනීමක් කරන්නේ මට කියන්න බෑ බඳපම්ම නොබඳපම්ම කියලා මට සිතේ ඒක තාම විශේෂිත නැති ප්‍රශ්නයක්. මිනිස්සයා විවාහය සහ මුදල් නිසා ඇති කරගත්ත ප්‍රශ්නේ. ශිෂ්ටාචාරය නිසා ඇති කරගත්ත ප්‍රශ්නේ. තීසන ඇති කරගෙන නැහැ. තීසනට ඒ නිසා අසහනේ නැහැ. තීසනට ඒ නිසා ආතතිය නැහැ. නිසා ශිෂ්ටාචාරයේ විසින් මනුෂ්‍යයට කරන ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි මේ විවාහ සම්බන්ධය සහ මුදල. අද මේ මුදලේ ඒක කියන අපි උද්දමනය කියලා. උද්දමනේ මොන යහඩක් පාලනය කරන්න බෑ. ඒ නිසා මුදල් මත රඳාපවතින මිනිස්සු පුදුමාකාර විදිහට උච්චාච බවට පත් වෙනවා. ඒගොල්ලෝ මේ විවාහය කියන එක මනසට විතරමයි සිද්ධ දෙයන්න නෑ, බ්‍රහ්මයන්ට නෑ, තිරිසනුන්ට නෑ, යක්ෂයින්ට නෑ. ඊයකුන්ට මේ අසහනෙත් නෑ. ඒ සර්වචනාංශ විවාහ වෙලා දරුවෙක් ඇති කරලා ගිහිල්ලා භ්‍රමචර්යයක් දේශනා කරා. විවාහ වෙන්නේ නැතුව ගියා නම් කියාවේ අත්දැකීම් නැතුව ගියයි කියලා. විවාහ වෙලා භ්‍රමචර්යයක් කතා කරා. සාධාරණ විවාහයේ පවක් කියලා කිව්වෙත් නෑ. නමුත් දැන් Taman කැමති නම් ඒක බෙදාන කරන පුළුවන්. හරියට මේ පිටරට ඉඳලා අපි මේ රටට එනකොට අපි දන්නා වගකීම් අපිට ඉන්න ප්‍රශ්න ටික අපි දන්නවනේ. රට කියත් එකයි හිතියත් එකයි. ඒ නිසා මේ ප්‍රශ්න විග්‍රහ කරන්න ගියාම අපි ළඟ ටූල්ස් නෑ. අපිට ඇති වෙන තොරතුරු නෑ. හැබැයි අපිට හම් වෙච්ච තොරතුරු ටිකින් තේරෙනවා මේ ප්‍රශ්න වලට ප්‍රශ්න තුති උත්තර නෑ. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුකසේ දරාගෙන ඉඳයි තියෙන්නේ. ඊවසපම් පපුව කියලා වතුර ටිකක් ගාලා අත ගා ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. උත්තර නැහැ. හැබැයි මේ ප්‍රශ්න වලට එන්න වර්තමාන මොහොත පන්නන්න ඕන. වර්තමාන මොහොත පන්නපු ගමන් අපි මේ දාර්ශනික ධාර ප්‍රශ්න රාශියකට එනවා. ඒක අපි බොහොම උදාරව කල්පනා කරගෙන ඉන්නවා. හැබැයි මතක නැහැ වර්තමාන මොහොත පන්නලා. වර්තමාන මොහොතට ගියාම මෙව ගැන කතා කරන්න ඉඩක් එන්නේ ඒක ප්‍රශ්නෙන් පැන යාමක්ද මගේ දේවල් වලට උත්තර දෙන්න ප්‍රශ්නෙම් පැන යාමක්ද? එහෙම නැත්නම් මෙතන ඒකාන්ත උත්තරද මේ තියෙන්නේ? අබෞද්ධයෝ කියන්නේ ප්‍රශ්න පැන යාමක් කියලා. දැන් කියනෝනේ ඒක විතරක්ම නෙවෙයි මේ ප්‍රශ්නෙට తాවකාලික උත්තරය තමයි මේ සතිය මාර්ගයේ වර්තමාන එළඹට ගිහිල්ලා මේක කඩන්න පුළුවන් බව තේරුම් ගනින් දවසක ප්‍රඥාවෙන් මේක සාක්ෂාත් කරගන්න. දවස වෙන පන්නරේ තියාවි. ඊට පස්සේ මට ප්‍රශ්නයක් එන්නේ නැහැ. සතිය වඩන වෙලාවේදී හිත කැමැති මේ ප්‍රශ්නට යන්න. දැවෙන ප්‍රශ්නට. මොකද මෙතන කිසිම මෙතන තියෙන නීරසකමක්, ඒකාකාරීකමක්. ඉතින් අපි උදාාර ප්‍රශ්න හදාගෙන විවිධාකාර සාකච්ඡාවට පෙළඹෙනකොට මේ රිද්දෙනවා. මොකද ගන්නකොට වලිගේ උඩ වාඩි වෙලා තියෙනවා. ඉතින් ඒක සකින්න නැගිටලා වලිගේ හොල්ලලා වාඩි වෙන්න. එතකොට හරියනවා. ඍජු ප්‍රතිඋත්තරයක් තියෙනවා. ඍජු උත්තරයක් අතේ තියානම් මේ කතා කරන්නේ. වර්තමානයේදී වර්තමාන මොහොතේදී ප්‍රශ්නේ ඉන්නේ නැහැ. වර්තමානවලදී මම කියනකොට අපි නෑ. මෙතන කියනකොට ලෝක ප්‍රශ්න නෑ. මම දැන් කියනකොට අර රටේ මේ රටේ ප්‍රශ්න නෑ. ඒ නිසා මේ ලිකල් තුනට ගත්තකම ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. ඉතින් ඒක දන්න පිරිසක් නිසා අපිට කිතයි විකල්පයක් අපිට තියෙනවා. නමුත් අපි කොච්චර කැමැතිද එවැනි දවසක එවැනි භාවනා මධ්‍යස්ථානකට ඇවිල්ලා මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කරන්න අපි ලොකු කැමැත්තක් දක්වනවා. එනිසා මම කියනවා මෙවුවා මූලධර්ම ප්‍රශ්න විසඳ ගන්න බැරි ප්‍රශ්නයි. ඔක මෛත්‍රී බුදුහාමරහුවත් ඉවරක් ඉවර කරන්න බෑ. එනිසා අපි කතා කරමු සත්‍ය පිළිබඳව. ඒක අපිට අදාළයි. අපිට අපරවන්න උත්තරයක් ලැබෙනවා. හැබැයි මේ ප්‍රශ්න පිළිබඳ තරහක්වත් අහු මනසයාගේ මූණ කතයි කියලාවත් නෙවෙයි මම කියන්නේ. ඉවරයක් කරන්න බෑ. ඉවරයක් කරන්න බෑ අපිට විවිධාකාරයෙන් ප්‍රශ්න වර්ණගනකා වර්ණගනකා දුක් වෙන්න නම් පුළුවන්. මේක මම හිතන්නේ ඇත්තට ඥානවන්ත දෙයක් කියලා අන්තිගේ දරුවන් කෙරෙහි කල්පනා කරන දෙන ලේ ටිකක් පිච්චෙනවා අපි දැන්. සතියෙන් ඉන්නකොට ඔක්කොම රීජෝනේට් වෙනවා අලුත් වෙනවා. නිසා ප්‍රශ්න එන වෙලාවදී ආපුදී. හැබැයි අපි උත්තර දෙන්න බැඳිලා නැහැ. උත්තර දෙන්න අපිට ඥාන ශක්තිය නැහැ. ඒක පුළුවන් තරම් ගත කරන සතියෙන් එතකොට මම හිතනවා මම නම් සාමාන්‍යයෙන් කරන්නේ ඒ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ හොඳට තවත් එකක් මුතිනවා. තුන්වෙනි දවසේ උදේට එන උත්තරේ පාරාගෙන ඉයි. කවුරු හරි ගොඩ දැන් අද මුත්තරක් ඕන කියලා කනක් පැලෙන්න ගන්න. ඇයි ඔබේ ප්‍රශ්නිකුත් නැදිවට මෝ ඇවිල්ලා තව වෙලාවකුත් දාලා කරපම්ම කියලා නෑ එහෙම කරන්න බෑ. ඕන කෙනෙකුට ප්‍රශ්න දෙන්න පුළුවන් මට කරන්නේ දවස් දෙකක්වත් අඩු ගන්න ප්‍රශ්නෙත් එක්ක පුදියන්න ඕනේ මම. ඒකට ප්‍රශ්න නිකම්ම දීලා යනවා. උදේ උදේට එන උත්තරේ මොකද්ද? ගත්තා කියන්නේ. ඒකට ප්‍රශ්න අහපු මනුස්සයත් කිට්ටුවක නෑ ඕක ගිහිල්ලා යන්න. ඒ දවස් දෙකක් කුටි ගසන්න බෑනේ උඩ තියෙන දැවෙන ප්‍රශ්න ප්‍රශ්න වල සෝපරූපේ තමයි දැවෙන තත්ත්වයටපත් කරන්නේ. ඒක තමයි ප්‍රශ්න කාර්යයකදී අපිට කියන්නේ ටයිම් 100 100 ප්‍රශ්න බාරගත දවස් දෙකකින් ඉන්න උත්තර ඇදලා තියන්න. ඉතින් බෑ යුව බෑ මේ දැන් උතන ගයිතම උඹලගේ පයිලවට නේ අපි ඉන්නේ උඹලට සින්දු කියන සින්දුන් නටන්නේ වම ඉන්නේ නම් ඵලයක්. මොකාවත් දෙන්නේ නැහැ. ඇත්තට ප්‍රශ්නේ ඉන්නත් බෑ. ප්‍රශ්නටත් ඕන කරලා තියෙන අපි ටෙන්ෂන් එක තියෙනවා. අපේ ආතතිය තිබුණොත් විතරයි ප්‍රශ්න අපි සූර කරන්නේ. ප්‍රශ්නේ නිකන් ජොලියට සාකච්ඡා කරගෙන ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. ගහලල්ල. මම තමන් ඉතාම සතුට වෙනවා. ඒ මට එහෙම දැවෙන ප්‍රශ්න නැහැ. අනිත් එක එහෙම වග කියන්නේ නැහැ කිසි ජීවිතයකට මම වග කියන්නේ නැහැ. මගේ ජීවිතේ කවුරුත් වග කියන්නේ නැහැ. ඒ ඒ අහිකුණ්ඩිකකම. ඒ ඒ සීටි චාටි ගතිය. ඒ කැමැති වෙලාවට කැමැත්තන කියන්න පුළුවන් ගතිය. ඉතින් ඕගොල්ලෝ ඊර්ෂ්‍යා කරාවි මට කරන්න දෙයක් නැහැ. මම එහෙම ඕගොල්ලන්ගේ දෙයක් හොරකම් කරලා නැහැ. බුදුහාමර කිව්වේ ලාදලසෝයා තන තන ඇවිදින්මින් කර කකා ඇවිදින මෝපොව්ව කුසේ. වනේ වනේ නොබැඳි මම ජීවත් වෙනවා. වනේ ජීවත් වෙන්නේ වනේ නොබැඳි. හොඳ තල තියෙන තැන ගියා කෑවා. මට ඕස්ට්‍රේලියාව හොඳ තල තියෙනවා ඕස්ට්‍රේලියාව කනවා. නිව්සීලන්තේ තියෙනවා නිව්සීලන්තේ කනවා. ඒ ඔය කෙනෙකුටත් ඒකෙන් මේ නැ ඩිප්‍රයිව් නෑ. ඒ ඕල්සන් come up to that any any time මට ඔයගොල්ලෝ ප්‍රශ්න වලට හරිය කැමති. ධාර ප්‍රශ්න වලට කැමති. උදාාර විදිහට සාකච්ඡා කරන්න කැමති. මට නිකන් හොලොක් පොලොක් පොලොක් පොලොක් ගාලා ඉනාවක් යනවා. මේගොල්ලෝ කොච්චර කැමතිද මේ බරපතල ප්‍රශ්න වලට කියලා. මම ගොඩාක් කරන්නේ පොත්වල කියවනවා. දාර්ශනික පොත්වල, ඉතිහාස පොත්වල කියවනකොට තියෙන මේ මාසෙ මේව ප්‍රශ්න කොච්චර කැමතිද කියනවා ඒවා ලියලා පොත්වල ලියලා හරි ගසලා Nobel Prize දීලා අර මනස උස්සලා උඩ තියාගෙනවා අම්මඩියෝ. වර්තමාන මොහොත සතිය මොකක්වත් දන්නේ නැහැ. ඉතින් මම මොළ ධර්ම ධර්ම තියෙනවා අත්දැකීම නැහැ. ඉතින් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සදාතාවය නිසා අපිට ඉතින් පාලනය කරන්න බැහැ. මම මේ වගේ මගේ ආත්මය මම ඉන්නේ බැලුවාම මේ මේ සදාචාරාත්මක විදිහට සාධුකේ අපි හදාගන්න ඕන කියලා ඒක කරනවා ඊට පස්සේ අපේ ඒගොල්ලෝගේ දැන් වෙනම කාර්යයක් විදිහට හිතන්න ඕනේ. මේකට බෑ කොහොමද පුළුවන් අතරවා අහන්න නැත්නම් වෙනම කාර්යශක්තිය කියලා ඒ ඉතිරිසක් කොමෙන්ටින් කරනවා. ඉතින් මම හිතත් අමතක කරනවා. මොකද මේ මේ වගේ කීපෙක විතරයි ඒක අපේ කරන්නේ. මේක කොයි නාමකෝ යමකට නැහැ එතකොට ඒකම දැක්කම අපි මොනවා කොහේ හරි පුදවෙන්න දුස්කල ඉඳලා දෙන්නේ දෙන්නේ කියලා විතරම ආයතෝමයි කියන්නේ ඔය අතරමැද තමයි අපි බලන්න ඕනේ මේ ප්‍රශ්නේ හරහා දරුවන්ගේ මානසිකත්වයේ තේරුම් ගන්න සතිය කියන මාත්‍රාව සත්‍ය මාත්‍රාව විපුල සත්‍යවත් ප්‍රඥාවක් නෙමෙයි සත්‍ය මාත්‍රාව මේ කටට මොහොතදී දෙන්න පුළුවන්ද රැය ගමනේදී සත්‍ය තියාගන්න පුළුවන්ද කියලා ඔකට යන්න ඕන නම් යන්න මම යනවට කැමති නෑ. මට කරන්න දෙන ඔයගොල්ලෝ යනවා නම් යනවා නැත්නම් ඔයගොල්ලෝ වහකල මැරෙනවනේ. වහකල මැරෙනකොට රාත්‍රී ගිහලා ඉන්නේ කොහොඳනේ? අපිට පුළුවන් ද බලන්න එවැනි ගමනකදී සතිය පොඩ්ඩක් පාවිච්චි කරන්න ගියාම මේ සුබණී අපිට මේ පිටු කතා කරනකොට අපිට ඕන දෙන ජොලි කරන්න මොන සතිය අදින්න ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ විදිහට එතනදී සතිය දෙන්න බෑයි කියලා හිතනවා මම කියන සත්‍ය පිළිබඳ අව탁සෙන්නවා කියලා. මම නිව්සීලන්තේ ඉන්න වෙලාවේදී කෙල්ල දෙන්නෙක් ඇවිල්ලා හිටියා ඉතින් අම්මලා තාත්තා භාවනා කරනවා අම්මා අම්මලා දෙන්න කෙල්ල දෙන්න ඇවිල්ලා කිව්වා පිඟන් හොදන එක අපි කරමු කුස්සියම අපිට බාර දෙන්න ඔයගොල්ලෝ පිඟන් හොදන්න ඕනේ නෑ හොඳම නෑම්බියෝ දෙන්නේ විශ්වවිද්‍යාලේ ඉතින් පුතුම විදිහට මහන්සිය වචිවරණ බලක ප්‍රයිවට් ඉන්ටර්වියු එකක් දෙන්න කියලා ඉදෙනා මොනව කතා කරන්නේ පැසමක කමන්න ඉන්නේ කියලා ඉතින් ආවට පස්සේ මේ මම ඔයගොල්ලෝ ජොලියේ තින්නේ ඔය හිරිමල් වයලක් නෑම්බියෝ විශ්වවිද්‍යාලේ මොන්න ජොලියද ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩේ අම්මයි තාත්තයි දෙන්න ටෙලිෆෝන් කර කර අරෝ ඔබ කොහෙද ඉන්නේ? උදේට එක කෝල් එක හැන්දට එක කෝල් එකයි. ඉතින් මම ඇයි එහෙම අහන්නේ කියලා. ඉතින් අහන්නත් වටිනවලු දැන් හරියට කිල්ල අරක්කු බොනවා. බොනවා. ඉතින් අපිත් බොනවද පාටි යනවද කියලා අහන්නේ. ඉතින් මම උඹලා බොනවද කියලා. ඉතින් ඒ උත්තරයක් දුන්නේ නැහැ. කමන්නේ මම හිතන ස්තුතිවන්ත වෙනවා ඒකට. ඊට පස්සේ මම කිව්වා දැන් හරි ප්‍රශ්නයක් දැන් තියෙනවා. උඹලා හඳුනනවා. උඹලා පාටි යනවා. ඒ ලොකු කෙල්ල ඒ කෙල්ල දෙනගේ වැඩිමල් කෙල්ල කිව්වා ස්වාමීන් වහන්සේ මම බොණ්ඩ පටන් ගන්නකම් පාටියේ ඉන්නවා. ඊට පස්සේ මේක අමන ලෝකයක් වඩපත් වෙනවා හැමිටම ආර වෙනවා. ඒ දෙවෙනි කෙල්ලෙක් මම යවුවා. එයාගේ එහෙම සාධාරණ උත්තර තිබුණේ නැහැ. මම මේ ප්‍රශ්නේදී උඹලා දෙන එක එකක් කන්‍යාසෝවිරියම් බාරපත් වෙන්න හෝ මෑණිවරපත් වලටපත් වෙන්න අදහසක් තියෙන්නේ නැහැ. උඹලා බඳිනවනේ. දැන් උඹට ගෑනු දරුවෙක් හම්බ වෙනවා. ඒකට දැන් උඹ උඹ ගෑනුදස් වලට උඹ දුවට මොකක්ද දෙන්න පයින්ට බොන්න තැනට ඇවිල්ලා වරෙන් කියලා කියනවා. පුළුවන් දෙතරින් එන්න ඒ දරුවට. පහට යන්න එපයි කියන ඒකට දැන් උඹ කතා කරන්න පිටුතයි. දැන් මොකද ප්‍රශ්නේ? උත්තර නැහැ. මේ තමයි අපේ ඉතිහාසය කියන්නේ. මේ තමයි ශිෂ්ටාචාරය කියන්නේ. එකකින් එක පැට්න එක මාරු කරනවා එක එක කරාට. ඉතින් මොකද මේ විෂම චක්‍රයේට තියෙනවද ගැළවීමක්? නැහැ. නතොල කසාක බැඳලා තුමල කන්‍යාසෝදරියක් වඩපත් උනත් මේ සතිය මෙතෙන්ද දැම්මොත් අපිට තේරෙනවානේ මේක තමයි දුක්ඛ සත්‍ය කියලා බුදුහාම පෙන්නේ මේ විශාල චිත්‍රය. ඒකට తాවකාලිකව පුළුවන් සති මාත්‍රාවෙන් උත්තරයක් දෙන්න. සතිය දිගට යනකොට අපිට ඕන හැඩ ගැහෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රඥාවෙන් අපිට ඒක සාතික කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට විගං හේතුවට ඔබ මේ උදව් කරාට ඇයි මේ පොඩ බාහනා කරන්නේ නැත්තේ? ඊට පස්සේ ඇත්තටම ආවේ ස්වාමීන් වහන්සේ මේ මේ සෝෂල් සර්විස් එකක් කරන්න භාවනා කරන්නේ නොකරනව නෙවෙයි කරනවා මම මම කියන්න තියෙන්නේ මෙච්චරයි මම බලට වැඩි උඹලගේ තාත්තා වගේ සීයා වගේ උඹලට හිරිමල් වයසේ ඉන්නේ මම වයසේ ඉඳලා තියෙනවා මට වෙටි කිට්ටු වයස තමයි සතිය හම්බුනේ මට එකයි කියන්න තියෙන්නේ උඹලා බී බල්ලා උන්ට පාටි බලලා මට ප්‍රශ්න නැහැ පාටියේදී සතිමත් වෙන්න පුළුවන් ඉතින් ඒක ඒ වගේ කෙනෙකුට දරා ගන්න අමාරුයිනේ. පස්සේ ඒ දිදී ඉවරයි ඊට පස්සේ අම්මා කෙනෙක් මට අවිලා කියනවා එක කෙල්ලක් මගේ ස්වාමීන් වහන්සේ ඒ කෙල්ල ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා. ඕස්ට්‍රේලියාවේ තනියම ගිහින් ඉඳලා තිනවා. ඉන්නකොට හොරෙක් ගෙට බැනලා ගිය ඇතුලේ කඩනවා. මගේ ටෙලිෆෝන් කරපු ගමන් පොලිසියෙන් ඇවිල්ලා හොර අල්ලගෙන බලනකොට බීපු මිනිස්සේ කුඩුකාරයෙක් ෆ්‍රිජ් එකේ තියෙන කෑම අරගෙන කනවා. ඊට පස්සේ කරන්නේ නැහැ පොලිසිය කරගිලා උඩ දඩුවක් කරන්න. ඊට පස්සේ ඒක බේරන්න බල්ලෙක් කෙනාලා හැදුවා. ඒ බල්ලා භාවනා ඒ කියන්නේ දැන් භාවනා කරනවා. භාවනා කරනකොට බුරනවා. ඒක පුදුම සෙල්ලමක් ඔබ වහන්සේගේ බණක් දාපු ගමන. බල්ලවිල වාඩි වෙනලු බණ ඉවර වෙනකන්. වෙන මොන හම්ලෝගේ බණ කිව්වත් අහන්නේ නැසලු කැසට් එක දාලා දුන්නා පස්සේ බල්ලා පුදුම කීකරුකමක් තියෙන මේ දරේ ස්වාමීන් වහන්සේ ආපම කියන්නම කිව්වයි කිව්වා. ඉතින් මම බලන්න කොච්චර දක්ෂද කියලා කෙල්ලෙක් යාළු කරගන්න ඕගොල්ලන්ට ඒක බෑනේ. ඕගොල්ලෝ ඒක දන්නේ. ඕගොල්ලෝ හිතන්නේ ඒ කෙල්ල මේ බොනවා, පාටි යනවා. ඕ රෑන රෙස්ලින් එකක් කරන්න පාටි ගිහිල්ලා කොණ්ඩේ ඉස්සලා පැනලා එනවා කියන එක. ඒක ඉතින් ඒ පරිසරයට මොහොතටත් උන උත්තරයක්ත් තියෙනවා. බෙහෙట్లా ඉන්නේ අන්තමට. ඕගොල්ලෝ දන්නේ නැති මම මේ කියන එක. ඉතින් ඊට පස්සේ යාගේ දරුවා ඉති කරන්න යනකොට මොකද්ද ප්‍රශ්න කියලා අහපුවම මට තේරෙනවා. ඕකම තමයි පියාණනොත් මමත් එදා විඳපු දුක දැනෙන්නේ. හිතුම තේර දීක දීක දිනේ දුවේ. මට කල්පනා වෙන්නේ මම කොච්චරක් ඒ වගේ කඩප්පුලි ගන්න කාමනා වඩන දහපතුරාගම් පට්ටබඳුරගම් පරට්ටගම් කරලා තියනවාද? අම්මයි අප්පච්චි කොච්චර විඳවන්නද කියලා. සමස්ත දෙයක් අපි විතරක් වෙටි මොනවාට ළමයි දිනක් විතර මේ ඒගොල්ලෝ ඉතින් මේ දැනෙන දෙයෙන් ගන්නවා නෑ අහු වෙන වෙලාවක් තියෙනවා නමුත් ඒක ඊළඟගේ මන අපිටවත් දැන් අපි එක්ස්පෝස් වෙච්ච තත්ත අපි හිතලා වෙච්ච දේවල් නෙවෙයි හොඳ හෝ නරක ඒ දරුවත් එයාගේ රෂනල් තින්කින් එකකින් ඒක කරගෙන යනවා ඒක නිසා අපිට ඕන කරලා තියෙන්නේ මේ වගේ අනතුරුදායක ගමනක් යද්දී මේ සති මාත්‍රාව පොඩ්ඩක් ඒක පිළිබඳව අවබෝධය පොඩ්ඩක් ඔය ගමම්මලි ලොකු ඉඩක් ගන්නෑ නේ මේක. මේක දානවා. ඒ කියන්නේ ඒ දරුව සදාචාරද නැද්ද කියලා අහන්න එපා. මේ සත්‍ය මාත්‍රා සදාචාරකම මායින් කරන්නේ නැහැ. විශේෂයෙන් මට ඒක උදව් වුණේ ඒක නිසාමයි. මේ සීලෙ මට ප්‍රශ්නයක් නැහැ. සත්‍ය මාත්‍රාව දාපන් සත්‍ය මාත්‍රා හරන සීලෙ හදයි. අපි මේ වෙන කෙනෙක් සීලෙ හරන සත්‍ය මාත්‍රාව දාන්න කියලා නම් කියන්නේ ඒක නෙමෙයි මම කියන්නේ පැත්ත දාන්න. මේ නිසා මම මේ වෙලාවේ කියනවා මම පසුගිය දවස්වල අදහසක් ඇති කරගත්තා. අදහසක් කියන්නේ ක්‍රියාවත් කරා සෑහෙන දුරට මයින්ඩ්ෆුල් ෆැමිලිස් කියලා අම්මයි තාත්තයි දුවදරුවෝ ඔක්කොම භාවනා කරන පවුල් වල සංගමයක් පිළිදෙනවා. Mindful families. ඉතින් ඒකට ලංකාවේ ඉඳලා ගියා ලංකාවේ මම ගියා ස්වාමීන් වහන්සේ මේ මොකක්ද මයින්ඩ්ෆුල් ෆැමිලි කියන්නේ මම කොහොමද ජීවිතය බැඳගෙන භාවනා කරන එක නෙවෙයි මයින්ඩ්ෆුල්නස් එක දන්න එච්චරයි ෆුල් ටයිම් භාවනා කරන නෙවෙයි රෙගියුලර් භාවනා කරන්නේ මයින්ඩ්ෆුල්නස් එක ඇප්‍රීෂিয়েට් කරනවා අම්මලා තාත්තලා දුවලා දරුවෝ ඒකට එකතු කරලා ඒ අයට අපි ලිටරචර් බෙදලා දෙනවා අත්දැකීම් බෙදා ගන්නවා ඒකට විත කරපුවාම දීමෝපියන් සහ දරුවන් අතර මයින්ඩ්ෆුල් ෆැමිලි හරහා කොමියුනිකේෂන් එකක් වෙනවා කෙලිම කොමියුනිකේෂන් එක නැති වුණාට ඕනම දෙමව්පියෙකුට තමන්ගේ දරුවට දෙන්න ඕනේ පණිවිඩය අපේ සොසයිටි එකට දෙන්න පුළුවන්. ඒතර දරුවන්ට ඒක හම්බ වෙනවනේ. ඒ විතරක් නෙවෙයි අපි දන්නේ නැති වුණාට මේ සමාජ සුඛාවට අද ගොඩක් ලිටරචර් තියෙනවා. කියන වෙස්ටර්න් මේවයි කරන්නේ. ඒක එලි වෙලා තියෙනවා. ඒගොල්ල ක්‍රම හොයනවා. ඉතින් මේ ෆැමිලි එකේ ඒ මං කියේ පොකා පොඩි කෙල්ලන කොල්ලන කියලා ආටිකල්ස් ලියනවා. ලියන එක පබ්ලිෂ් කරනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මම මයින්ඩ් ලංකගත්ත මෙහෙමයි, මානසික කියන්නේ මේකයි, වැරදෙනකොට මෙහෙමයි, ටෙන්ෂන් එක මෙහෙමයි ලියනවා. දෙමාපියෝ ලියනවා මේ දරුවා හදනකොට පොල් ගන්නකොට කොහොමද මයින්ඩ්ෆුල්නස් එක රැකගන්නේ කියලා. එතකොට අපිට අර භයානක විශ්ලන් පරි ප්‍රශ්නෙට මොකද්දෝ පුංචි වේදිකාවක් සකස් වෙනවා. දෙමව්පියන් සහ දරුවන් අතර කොමියුනිකේෂන් එක. ඒකට වෙලා තියෙන්නේ මම බඳලා නැති එක තමයි නුසුදුසුකම්. මමත් බඳලා හිටියා නම් මට සමාජිකත්වය ගන්න තිබුණා. දැන් මට සමාජිකත්වේ නැහැ මම පිට ඉඳලා මේක ඇති කරන නිසා මේකට හැම එකටම උත්තරයක් තියෙනවා. ඇත්තටම ඒ උත්තර දෙන්න හොන්තම ටික මේ ලෝකේ ඉන්න ටික අපි මේක තියලා ඉන්නේ. මෙවැනි ප්‍රශ්න වලට උත්තර දෙන පිරිසක් අපි මේ ප්‍රශ්න කතා කරන ප්‍රශ්න තියෙන ප්‍රශ්න නෙවෙයි. අපි ළඟත් නැත්නම් උත්තර කොහෙවත් නැහැ. අපි ඒ තරම් යුග කීපයක් අහු කරලා ගිහිල්ලා තියෙන්නේ. අපි සත්‍ය මාත්‍රාව ඉන්න පිරිසක් නෙමෙයි. අපි සත්‍ය වේපුල්ල බාඩපත් කරගන්න රණ්ඩු සරුවල් කර කර යන්නේ. එහෙම යනකොට අපිටත් බැරි නම් මේ ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්න ප්‍රශ්නේ බාර ගන්න අපිට බැරි නම් ප්‍රශ්න විග්‍රහ කරන්න. මම හිතන්නේ මොන ලෝකෙ මොනම සුදුසුකම් තියෙන්නේ කියලා මේ අපි සුළු දෙනා සුළු පිරිස විතරයි. නිසා ලංකාව කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ ලෝකේ තියෙන ඕනම ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් මානව ඉතිහාසයේ තියෙන සේරම ප්‍රශ්නට උත්තර දීපු જાතියක්. මම පිට ජාතිකායට පහත් කළා කතා කරන්න හදනවා කියන එක නෙවෙයි. වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපි හිඟනකමට අපි මේ බුද්ධ ධර්ම දැක්කා. වෙන එක જાතිකට බැරි වුණා. වෙන එක જાතිකට බැරි වුණා. මේක අහම්බයක් කියලා හිතන්න එපා. අපිට අඬන්න අයිතියක් නැහැ. අපිට චරිචුරු ගන්න අයිතියක් නැහැ. කරුණා කරලා මේ ඔක්කොම පහසුකම් තියෙද්දී අඬාව ගන්න එපා. මහ පොළොවත් හෙල්ලුම් කරනවා. මේ පොඩි ප්‍රශ්න වලට මොකද වෙනවද අපිට තියෙන ලෝකේ විශ්ව මොනතරම් බරපතල ප්‍රශ්නද? අපිට තියෙන මොන විදිහේ ආදර්ශ චරිතද ගත කරන්නේ? ඉතින් අඬන්න පුළුවන් අපිට මේක කරන්න. ඒක නිසා මයින්ඩ්ෆුල්නස් එක දාන්න සයිඩ් බිස්නස් එකට. ඊළඟ මේ හැම ප්‍රශ්නයකටම මම උත්තර දෙන්න ඕන කියලා ඒ දිගේමාවක් වීර්යයක් විතර ගත්තට පස්සේ අපිට මේ වාඩි වෙනකොට කකුල් දෙක දිනනවා කියන එක කියන්න දෙයක් නැහැ. භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා කවුරු සත්‍යයක් කරනකොට මම මොකද්ද කරන්නේ කියන්නේ අපි මේ උදාාර ප්‍රශ්නට උත්තර දෙන්න යනකොට මේවා නිකන් ඇඹිටිල්ලක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි මේ ඇස්සෙක් ඇහුවත් කැස්සක් ආවත් කිමිසක් ආවත් ඒව ලොකු කරගෙන පැහෙන්න හදන මොකද මානසිකත්වය පටු වෙන නිසා. ඒ නිසා මේ ප්‍රශ්න අපිට විශාල මානසිකත්වයකට ලොකු ආරාධනාවක් කරනවා. ඒ නිසා ඔය අදහස් බොහොම හොඳයි. ඒ අදහස් කියන්නේ උත්තර නෙවෙයි. නමුත් අපිට මේ ප්‍රශ්න සාකච්ඡා කරන සුදුසුකම් තියෙනවා. ඒ නිසා මේ ඇත්තටම භාවනා මැද භාවනා රිට්‍රීට් එකදී මේක වෙලා ගන්න කෙච්චරම සුදුසු නැති වෙන්න පුළුවන්. නමුත් විශ්ිකරන්න එපා මේ අදහස් පිළිබඳව එක්කෝ ලිඛිත මේකතන් ප්‍රකාශ කළා. ඒව අපි ප්‍රසිද්ධිය කතා කරමු මේ හංගන්න දෙයක්වත් වසංගන්න දෙයක්වත් මේක නෑ. ඉන්ද්‍රිය සංසෘතේ ඉන්ද්‍රියක ලක්ෂණය මනාපෝ අනාපේ ප්‍රකාශ එසේ නම් අපේක්ෂා කරන අවස්ථාව වහන්සේ වදාළ කාලේ සම්පූර්ණයි යෝදාසයි සංකතයි හොඳ කැදේ කරුණාවෙන් ඒ කියන්නේ මේ වෙලාවේ ඇති වෙන මනාපයම අපි කලින් හදිසි දෙයක් අ සුපර් මාකට් එකකින් ගත්ත දෙයක් මේ මොහොතේ හැටගත්තේ. එහෙමනම් මේ මොහොතේම නැති කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන දේට යෝනිසමනස්කාරය කියනවා. නෑ මේම කෙලස් තියෙනවා. මට මේක විසඳෙන්න බෑ මේක පටිච්චසමුපාදයක් නෙවෙයි මේක මේ දිව්‍යඥාන්සේ මවක දෙයක්. මේක දිව්‍යඥාන්සේගේ ශාපය. එතකොට අපිට කරන්න දෙයක් නැහැ. එතකොට අපි පච වෙනවා, අපි නිහින වෙනවා. මෙතන බුදුදහස කියන කිසිම දෙයක් දෙවෙන්නේ සම්බන්ධ නැහැ. එතනමයි හටගත්තේ සංකතං හොලාරිකම් පටිච්චසමුප්පන්න. මේ හොඳට පේනවා මේ වස්තුව දැක්කම මට මන අපේ පහළ වුණා. වස්තුවට දෙන්නත් එපා, ඒක ඇහැට දෙන්නත් එපා. ඒකේ පහළ වෙච්ච ස්වરૂපය දකින්නවනම් පහළ වෙන ඕනම දෙයක් ලෝකේ නැති වෙන ස්වરૂපයක් තියෙනවා. ඒක නිසා මේ ඇති වෙන්න මනාපමනාව දෙක බලනවා මිසක් ආයක ඇති වෙන්න හේතු වෙච්ච රූපය හෝ ඇහැ හෝ අණුව නෙමෙයි නඩුව තියෙන්නේ. ඒ වෙලාවේ මේ වහා පහළ වෙච්ච උණුනේ පහළ වෙච්ච ලේපිට පහළ වෙච්ච මනාපමනාප දෙක දකිනවනම් උපේක්ෂාවක් නැහැ කෙලස්. හැබැයි හරියටම දන්නවා මෙන්න මෙච්චරක් කෙලස් මේ තියෙන්නේ මනාප මේ තියෙන්නේ අමනාප කියලා ඒකත් එක්ක වැඩ කරන එක තමයි බුදුචාන්ස් කියන්නේ දැකලා දැනගෙන කෙලස් කපනවා. ඒක කවුරු හරි දැනගත්තට හරියන්නේ නැහැ. පොතේ තිබ්බට හරියන්නේ නැහැ. ඒ වෙලාවෙම දැනගන්න එක දැනගන්න උදේට මතක තියාගන්න මේ කෙලෙසියක් පහළ වෙන්න ඕනේ. නැත්තම් කොහොමද භාවනා කරන්නේ? කෙලෙසියක් පහළ වෙන මේ தත්ත්වෙට මූලික සුදුසුකම. අපි කියනවා කෙලෙස් නැති තැනක භාවනා කරනවා කියලා ඔන්න ඔකට තමයි සමාපත්තිය කියන්නේ. මොකක්වත් නැහැ ඔය කෙලෙස් නැත්තන කොහේ ඉන්නවා. මේක මුසුජානන්සේ ඉච්චරාගේ කරනවා. දැන් කියන්නේ ආයුධයක් තියෙනවා නම් ගාලා තියහටම යුද්ධෙට පටහැව. ඔය ආයුධ පිටිවල ගාලා ආඩම්බර වෙන්න නෙමෙයි ආයුධ තියෙන යුද්ධේ. නිසා කෙලෙස් මතුවෙන හැම වෙලාවකම නිවනට ඊටාම කිට්ටු තැන. ඒකට බය නම් නිවනට බයයි. කෙලෙස් වලට ආසයි නම් අත්කීමතාවය. මේ මතු වෙන කෙලස් ගන්න අපි මතු කරගන්න කෙලස් නෙවෙයි ස්වභාවය මතු වෙන කෙලෙසේ පැමිණි දුක් පැමිණයි කියලා සිංහගේ කියවනේ පුදුමාකාර ගැඹුරක් තියෙන නිසා මේ මතු වෙන මනාපමනාප දෙක ඉඳගෙනම නෙවෙයි තක්මනේ නෙවෙයි එදිනදා නෙවෙයි ඔක්කොමත් එහා ගිහිල්ලත් මනාපමනාප දෙක පහළ වෙනවා වෙන වෙන වෙලාවෙ දකින්නනම් පිට කෙනෙක් එකක් වගේ අපිට තේරුම් ගන්න පුළුවන් දැන් එක පියවරක් ඉස්සරහ දැන් මම දන්නවා මගේ පුරුදු තාලෙට මේ අසුචියකට මනාවාපය මනාපය කෙලෙසයකට මනාපය මේ දැන් ආවේ පටිච්චසමුප්පන්න ඕලාරික සංකතය ඉන්න දෙකෙන් සම්බන්ධයක් නැහැ වස්තු සම්බන්ධයක් නැහැ මේ දැන් පහළ වුණා නම් මේක දැන් මනසේලා යන ගතියක් තියෙනවා මේක මේ විදිහට දැක්කොත් ඒ දැකීමම කෙලස් පහළ වීමක් කියන එක තමයි බුදුජානනාංශයේ තියෙන මේ දෙන බෝනස් එක අපට කෙලස් පහළ වෙන හැටි දකින්න කෙනාට කෙලස් නැතිවීම පිළිබඳ අයිතිවාසිකමක් තියෙනවා කෙලස් පහළ වෙනකොට gadu ගන්නවනම් කෙලස් පහළ වෙනකොට ඒක අරස කරන්න හදනවා හංගන්න හදනවා කෙලෙසේ ආවහයලා ගන්න. ඒ නිසා පහළ වෙන පහළ වෙන කෙලෙසේ එතන එතන දැක් ගන්නවා නම් ඒක මේ සමත සමාධියකට ඉන්නවා. එහෙම නැත්නම් කෙලස් වලින් පැකරලා ඉන්න ඔය කරදරීමක් නෙවෙයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී යෝගාවචර ගැලින්ම යුද්ධ පිටට ගෙනියලා හතරත් එක්ක හරියට මොනට මොන දාලා දෙන්නට රණ්ඩු කරන්න ආරිනවා. ඒක තමයි දීපාපියන් විසින් දරුවන්ට කළ යුත්තේ. ඒක තමයි ශිෂ්‍යයන් ගුරු ආමතු ගුරු විසින් දරුවට ශිෂ්‍යයන් කරන්න ඕනේ. එයා සටනට දාන්න ඕනේ. හංගලා කුල්ලෙන් වහලා පැත්තක හදන එක නෙමෙයි තියෙන්නේ. සටනට දාලා බලන්න බලනකොට එනවා නියම බඩු. බැරි එක ඇති ගෑවිලා යනවා. ඒකට කරන්න දෙන්නේ ඒක ස්වභාවික වරදේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මුතුම අපේක්ෂකයා පිළිබඳව ශිෂ්‍යයා පිළිබඳව යෝගාවචරය පිළිබඳව ලොකු විශ්වාසයක් බුදුහාමර තියෙනවා. උට ඕනකමක් නැහැ කෙලස් කරන්න. නමුත් කෙලස් කොටට දාලා බලනවා කොහොමද වැඩ කරන්නේ. ඒකද කියනවා මුගටිය පැටව හම්බෙච්චාම ඒ මුගටියා මේ ආය කැලේට යන්නේ නැති වෙන්න නම් ඒක වතුරේකට දාන්න ඕනේ. මුගටිය හරි බයයි වතුරට. වතුරේ දබිමණි ගහනකොට අත දුන්නොත් අත දීපු මිනිහා මැරෙනකන් අතාරිනවා. හැබැයි දාන්නෙත් ඒ අතිම බව ඌ දන්නේ නැහැ. මොකද වතුරට දාලා ගණිපණි ගන්නකොට අත දෙනවා. එනිසා බුදුසසුනාදී අපිට කෙලස් පාඩමක් දෙනවා ඉස්සරහට. ඒකයි අපි අම්මලා තාත්තලෙන් අයින් කරලා වස්තු කෝලින් අයින් කරලා පුරුදු පරිසරයෙන් අයින් කරලා ඇදලා දානවා. ධායවල කියන ඔකද ඔහොම බලපන් බය වෙන්න එපා ඔකද බලපන් ඕක උඹට උඹේ පරිශ්‍රණයක් ඔය කරන්නේ මේ ආම්බයක් නෙවෙයි. බුදුහාමර අපිට දීපු දෙයක්. බුදුහාමුදුර බලාගෙන ඉන්නව අත දෙන්න. අත දෙන්න මොකද මොකෝ හරියට දැක්කම ඔතන උත්තරේ තියෙනවා. උත්තරේ තොරතුරු මදි නම් දැක්කේ නැත්තම් ඒ තරමට තටමන. ඒ නිසා ඉජ්ජේ භාවනා සූත්‍රය හරියට සෙල්ලක්කාරයි. ඉදurang වහගෙන නෙමෙයි සෙල්ලම. කියන්නේ ඉදurang ඇරලා කෙලෙස් ඉඳලා. එහෙනම් බුදුහාමුදුර කෙලෙස් උන්ට බැනලා තියෙන්නේ බෑ නෑ කෙලෙස් බැනිලා. රහතන් වහන්සේවත් මනාපමනා පහළ වෙනවා කියලා කියනවා. සීක පුද්ගලයන්ත් මනාපමනා පහළ වෙනවා. පුතඥයන්ට පහළ වෙනවා. ඒක හිතේ පිහිටන ආකාරය වෙනස. රූපේ කෙරේ නෙවෙයි. සද්ද කෙරේ නෙවෙයි. මනසමනාපේ කරේ. ඉතින් ඒක තොග වශයෙන් බලාපොරොත්තු එකක් කරන්න එකක් දකින්න ඊට පස්සේ ඒක ඉබේම Tamanta ඇබ්බැහියට යනවා. ඔතන සමිනාස වහන්සේ වැඩ කරලා අම්බුතුන පටිච්ච සමුප්පන්න ඕලාරිකම් පටිච්ච සමුප්පන්න සංකතං එතකොට මේ කරුණ තුන මේ මනාපය මනාපයන දෙකේ එකකින් සම්බන්ධය දෙකම මනාපයාවත් කමනාපයාවත් එතන නිකන් බුක් කාලා මතුවෙච්ච එකක් මිස දෙවියන් වහන්සේ මවපු එකක්වත් මොකක්වත් නෙවෙයි එතන හේතු මත උනා හේතු ඇති උනා පැන නැගුණා හේතු නැත්තම් පැන නැගින්නේ නැහැ මේ මේ චිත්තක්ෂණයෙන් පිට කිසි කෙනෙක් ඒකට වරදාලා නැහැ. සියලු කාරණා මේ චිත්තක්ෂණය ඇතුලේ. අපි හිතනවා මේ කවුරු හරි මට කරපු දෙයක් නැත්තම් දෙයන්නාසිකම නාපේ නැත්තම් මේකට මට අපනූලක් නැත්නම් මේක හරියයි. එහෙම නැත්තම් මට මේ සිත් කවියක් කියාගත්තා නම් මේක උත්තර දෙන්න හම්බෙයි කියලා සීරම අපි අනුකඩනවා. සීරම අපි පෞරුෂත්ව විනාශ කරනවා. ඒක එක්කත් ඇත්තටම මුකුත් කරන්නේ නැහැ. දැන් උරතලයක් විතරයි කරන්නේ මම ආපාල කීයක් හරි අර දක්කු මොකේ බොරදී මාළු බානයක් විතරයි. බුදුරජාණන් එකෙක් ගැනත් ඉස්සන්නේ පුතේ උඹලයි පේන්නේ උඹයි දකින්නේ ඔකට මොන දීපක්. නන්දමාන කියන්නේ දුවේ එපා ඔය කතා අහන්නට මමයි ඔබට ලේ කිරි කර දුන්නේ සුරංගනාවන් පදරමට තියෙනවා එනවලු බොරු පොයි ඔක්කො බොරු මේ මමයි ඔබට කිව්දනේ මම මෙයන් ඔය සුරංගනා දීච්ච කතා මේ මුළු ආගමම අපිට নানা ආකාර නැලවිලි නාලප්පර නාලප්පර දීලා වණ කරලා තියෙන්නේ අපිව ඕකට වැඩි උනා පිළිත් තුලකට ගන්න. පිළිත් තුලක් <laughs> ඒව හොඳ නැහැ හොඳ නැහැ කියන්න කියම මම නිකන් ලකුණු කපා ගන්නවා. මම කෙලින් කියනවා මේ සියල්ල මේ මොහොතේමයි හටගන්න මේ මොහොතේ විරුද්ධ වෙන එක දරා ගන්න බැරි වුණාට ඒක තමයි බුදුහාරෝ කියන්න දෙන. ඒක තමයි ක්‍රිස්පි. ඒ තමයි ෆ්‍රෙෂ්. ඒ තරම් නැවුම් මේක. ඇයි මේ අතින් නැ මෙතෙන් නැ ඇරයට මෙහෙට ගහගෙන මේ අනා ගන්න හදන්නේ. මේ පහළ වෙච්ච විදිහට දකිනවනම් කීකේ ওই තරම් ওই යකා කළු පාට නැහැ. ওই කියන තරම් කළු පාට නැහැ ඔය යකා. අනාපි කියන්නේ මේ දවස්වල මහින්ද රාජපක්ෂ මන්ත්‍රී ඉල්ලන්නේ ඒකට. ප්‍රත්‍යක්ෂයේ නෙමෙයි කියන්නේ අපි මොකක්ද කාමහරේ පිටලා අත්කරන දේ නෙමෙයි ඉබේ ඉත ඇතුලේ මතුවෙන ඒ තමයි මම කියන්නේ. ඒක තමයි who am I කියලා අහනවනම් මම කියන්නේ කවුද කියනවා නම් ඔන්න බලා ගන්න වැඩේ මෙයා දන්නවා බනා වෙනවා මෙයා දන්නවා අමනාප වෙනවා කොහොම එනවද මම දන්නේ නැහැ හැබැයි මට ඒක නොකර බෑ ඒ නිසා අපිට ඕන who am I මම කියන්නේ කවුද කියලා ඉතින් ඉතිරිපත් වෙනදී ඔබ ඔබ බෝධිලිම වගේ පාට මාරුවා එක එක පාට මාරුවා ඒක ඔබට වළක්වන්න බෑ ඒක ඔබ ආවේනික ගතිය ඔබ වසංගල වැඩක් නැහැ ඒ මොන දුන්න දවසේ ඔකේ තියෙන විෂකප්පේ කියන්නේ ඒවම මේ හදාගත්ත මනාපය ගැන සාධාරණීකරණය තමයි ප්‍රපංච කරනවා කියන්නේ. හදාගත්ත මනාපයට වැට වැල මැතර වැත යන්න වැල ගහලා දෙන එක. අතින්ද කොහෙන්ද මන් දන්නේ නැහැ. ඒක ඉතින් අපි එක්ස්පර්ට්ලා ඒකට. ආයේ ආයෙ කවුරක්වත් කටු ගහේ කටු කාටවත් උල් කරන්න ඕනේ නැහැ. ඒ තමයි හිතාගත්ත එක සාධාරණීකරණය කරනවා නම් අපි හිටගෙන සලෝක කියන්න දන්නවා. ඒකට කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. පටන් ගත්ත වැරදුනා නම් වැරදි පැත්ත දිගේ කඩාගෙන යනවා. ඒක ආය ඊට පස්සේ ඒක හරි කරන්න හදන මිනිහා තමයි මරන්නේ. මුසෙන්ස්නේ වැඩෙන්න ඉස්සෙල්ලා මේ මනාපමන පහළ වෙන තැනම ක්‍රිස්පි තැනම පටන් ගන්න තැනම අල්ලගත්තොත් අප්‍රමාදී. පමාවුනොත් පමාදී. මේක දැකීම යෝනිසමංස්කාරය. මේ මේ සංසිද්ධිය දැකීම යෝනිසමංස්කාරය. කරන්නේ හුඟා පහුවෙනට වැඩිය හොඳයි. හුඟා පහුවෙනට නෙමෙයි පහුවෙන්නේ. පහුවෙනටත් වැඩිය හොඳයි. එනකොටම දකින්න. ඒ නිසා අපි මෙතෙක් කල මොනවත්වත් දන්නේ නැති හිටපු අපි හුඟා පහුවෙලා දැක්කත් ලාභයක්. ඊට පස්සේ ටික කාලයක් කරන ටිකක් පහුවෙලා අල්ලනවා. ඒ ටික කරන ඊටත් වැඩි ඉක්මනට අල්ලනවා. ඒ මුලට යනකොට අල්ලන්න දෙයක්වත් නැහැ, ප්‍රශ්නයක්වත් නැහැ, උත්තරයක්වත් නැහැ. ඉතින් අමාරු තැන අමාරු තැනින් මුලට ඇදීම තමයි යොන්සමංස්කාරය කියන්නේ. අල්ලා ගන්නකොට පටන් ගන්නෙ සිද්ධිය වෙලා ගාගෙන රක්කා වෙලා ඔක්කොම දේත් අපි දන්නවා ඒක ඔක්කොම මමයි වගේ කියන්න ඕනේ. මට මේක දරා ගන්න පුළුවන්. මම අනිත් දවසෙත් මේක වෙනකොට බලන්න. මනෝට එච්චරම අමාරු වෙන්නේ ඉස්සලා වුණා. ඊට පස්සේ එච්චරම අමාරු වෙන්නේ ඉස්සලා වුණා. ඒක කියවලිය මගේ නෙමෙයි. ඊට පස්සේ ඒක වෙනම යාන්ත්‍රයක් වැඩ කරනවා. ඒක ඉබේම සිද්ධ වෙනවා. අත්දැකීම අපිට ලැබෙන අත්දැකීම් ධර්ම ධර්ම අත්දැකීමත් එකතු වෙනවා. ඕනෙම අත්දැකීමක් ආවම අත්දැකීමක් බවට පත් වෙන්නේ මනාවමනාවට වැටුනොත් විතරයි. මැද ඉන්න දේවල් අපි අත්දැකීම් විතර ගණන් ගන්නෙත් නෑ. අපි මතකෙට යන්නෙත් නෑ. ඒවා ඒවා නිකන් sundry items. දුර්ඥාන්ස කියන්නේ අපිට අදාළ වෙන්නේ යමක් ඒක එක්ක මනාප වෙන්න ඕනේ එක්ක අමනාප වෙන්න. કોઈ કોઈ අත්දැකීම උනත් ඒ සමේ ඉඳගෙන ලැබෙන අත්දැකීම නෙවෙයි. કોઈ අත්දැකීම උනත් වැඩ කරන එකම යාන්ත්‍රණය වැඩ කරනවා. එක තැනකින් ඇල්ලුවාට පස්සේ මේ මෙකැනිසම් එක රූප, ශබ්ද, ගන්ධ, රස හැම එකේම වැඩ කරනවා. දවස කියන්නේ ජීවිතය කියන්නේ ඕක තමයි. අපි එකින් එකට මාරු කර කර යන්නේ ඒක තමයි. දන්නේත් නැහැ, කවුන්ට්ස් නැහැ, බුක් කීපින් නැහැ. අන්තිමට ඒ වගේ ප්‍රතිඵල එනකොට බලනවා ආසෙන් ගෙඩියෙන්න වගේ හත් දෙයියනේ මේන් බලාපංකෝ ඉඳපු ගමන් මටයි මේ කරදර ආවේ කියලා අපි හිතනවා. නමුත් දවස පුරාම ඉන්නේ අසතියින් ඉන්න හැම වෙලාවෙම ඉන්නේ මේකට වල්නරබද. එතකොට ගයි දඩි දානවා. අපි මේක කොහොමද අපේ මානවයත් එක්ක බෙදාගන්නේ? අපි කොහොමද අපේ නෑයින් එක බෙදාගන්නේ? ඒක අඩුම ගානේ මගේ හිතත් එක්ක බෙදාගන්න ඕන පුළුවන් තරම් සත්‍යමත්ය. සත්‍යමත් වුණොත් උඹ ආරක්ෂක ශේස්ත්‍රයේ ඒ ජීවිතේ තමයි පහුවිලා හුවෙන ඩේන්ජර් එක තියෙනවා. සත්‍යපත් නැති වෙලාවේ කුමන කතාවක්? කිරන්න මනින්න බැරි ගණන් ටොං ගණන් එකතු වෙනවා. ඒක නිසා දුක්ඛස්ස මහ භය මේ දුක නැමැති මහා බයට අපි විරුද්ධ වෙනවා මේ සතිය නැති හැම වෙලාවෙම ඒක නිසායි කියන්නේ පොළොතන ඒ සතිපට්ඨානේ නැත්නම් සතිය සමක වාසයේ දිනු කරන්නේ මොන විදිහට ගන්න බුණා ඒකට මරණ අනුස්සති කියනවා කායගත සති කියනවා ඒ හැම එකෙම සතියට අයිති නැති වෙන්නේ අපි කැමැති නැතිකම මිසක නමුත් උග භාවනාවල ච අනුස්සති භාවනා සතියෙම විවිධ වරණකි. ඉතින් අපිට මේ මේ මේ සතියට පුදුමාකාර බීතිකාවක් තියෙනවා. ඒක නිකන් ජල බීතිකාවක්. ඉතින් මම මේකම නැතුව වෙන එකකින් කරන්න බෑ. මෛත්‍රී කරන්න බෑ. බුද්ධානුසය කරන්නේ මරණානුසය කරන්නේ අසුභ කරන්නේ ඒක හරියට මේකත් එක්ක බලනකොට නිකන් මේක භයානක තැනක් වගේ පේන තියෙන. ඒ කියන්නේ මේ බීතිකාවක් තියෙන මේ සතිය පිළිබඳ බීතිකාවක් අවුරුදු 1000කට වැඩි සිංහලයට මේ බීතිකාව ඇවිල්ලා තියෙන එකයි මේ බුද්ධ ආගමේ බුද්ධ ධර්මයෙන් ආගම වෙන් කරගෙන මේ තොවිල් නටණ්ඩයි කිච්චි හොල්ලණ්ඩයි නටන්න පටන් ගත්තේ. මේ කෙලින්ම දෙන සතියට වැඩ කරනවා වෙනුවට මේ කියන එක ආලවට්ටම් දාලා වැඩ කරගෙන යන්න හදනවා නිකන් උරුතොරා බේත් පොඩ්ඩක්. මේක නරක නෑ නිකන් ඉන්නට වැඩිය හොඳයි. නමුත් මේ සතිය කියන එක අඳුර ගන්න නැතුව එකක් කරන්න බෑ. මනරණ සතිය කරන්න ඕනේ. මනරණ සතිය කියන එක දන්නේ නැති. ඒක නිසා මේ හිත විකල්ප අදහස් හොයන්නේ කට්ටි පහින කරා ඉන වැඩක්. ඒ නිසා මරණානුසුති කියන්නේ සතියමයි. නිකන් සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඔය නිකන් ඉන්න වෙලාවේ හුස්ම ගන්න නැද්ද? මට වැඩ තියෙනවා පස්සේ හුස්ම ගන්නම් කියලා මේ වැඩ නැති වෙලාව කියලා හුස්ම ගන්නවා. අඩු ගන්න ඇඳුන් නැතුව නිකන් ඉන්න වෙලාව හැරි බලන්න හුස්ම ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඉතින් හුස්මට සතිය පිටුන වෙනුවට ඒ concept වල සතිය පිටවන තියෙන ආසාව. මේ හුස්ම කියන්නේ අස්පනා පිට, ලේ පිට සිද්ධ වෙන ප්‍රත්‍යක්ෂ කරහැකයි. ඒකේදී concepts ස්මරණය අසුභේ බුදු බුදු පුතානසති concept වලට අපි කැමතියි. ඒ ඒක මේ මගේ වැඩක් නෙවෙයි. ඒක තමයි මාර්ගයේ දෙල්ලම. ඉතින් පොඩ්ඩක් ඒක දකින්න. එයි මේ මේ කොයි කොයි කී කොයි මගුල කියලා තමයි හුස්ම ගන්නවා. දැන් උගල දෙනකින් අහනවා මේ මේ ආනාපාන සති භාවනා කරනවාද කියලා නෑ. මේ මහානතු මේ ආනාපානීය කරන්න කරනවාද කියලා ඇහුවාම ඒත් නැහැ කියනවා. එතකොට ඊ දඩි දානවා. ඉතින් කොයි වෙලාවෙද ඒක කරන්න කියලා. භාවනා කරන්නේ නැති වෙලාවවල ආනපන්නේ නැහැ කියලා කියන්නේ. භාවනා කරනවා කියන්නේ ආනපනේ කරන වෙලාව. අයියෝ. මේ කරාරින හැටි මල්ලෙන් ගහන හැටි මේ සත්‍යය අස්පනා පිට තියේදී අපි concepts පස්සේ දුවන එක. ඒ reality and concept එකේ තියෙන ඒක ඒක සූස්තියක් ඒක. ඇත්තටම මේ හැබැයික්. ඇත්තටම ඇතර මූල ධර්මානුකූල වෙනසක් නැහැ. දෙකම වායෝ පොට්ටබ ධාතුව ආනාපානෙ දැනීම අඩුයි. මෙතන දැනීම ගොරෝසුයි. ඒ නිසා බැරි නම් අත තිබ්බහම මේක හොඳට ඉස්සෙනා පාත් වෙනවා තේරෙනවා. ආශ්‍රද ප්‍රසද්කට උගෝදෙනෙක් කියනවා විශේෂයෙන්ම හිත ඇවිසිච්ච වෙලාවල් වල වගේ හුස්ම දිහා බැලුවට හුස්ම දැනෙන්නේ නැහැ. ඒක නිසා මට මුල බහ ගන්න තරක් නැහැ ඒ නිසා ඒ වෙලාවේ කියනවා එහෙමනම් උදේ පිම්බි බැකිනි බලන්න ඒ කාට ටිකක් ගොරෝසුයි. ඒකත් මට අහුවෙච්ච හොඳ ප්‍රැක්ටිකල් පොයින්ට් එකක් තමයි ඒක ලොකු සාකච්ඡාවක් එකක්. හුස්ම බලන්නත් ඒවා ආනබනයි ඉඳගෙන ඉන්න හැටි බලන්න ඊටත් ඇටි ප්‍රාග් ඊටත් ඇටි ප්‍රාථමිකයි. ඒකේ ඉන්නකොට තැම්පත් වෙනකොට කොයි එක හරි පෙනේ. ඒ නිසා හුස්ම කරන කලබල වෙන්නත් එපා. ආනබන ගැන කරදර වෙන්නත් එපා. වාඩි වෙලා ඉන්න එක දිහා බලන්න. ඒ නිසා හොඳට පට්ටල වාඩි හොඳ හරිපරි ගහලා වාඩි වෙන දවසේ හොඳම වෙලාව වාඩි වෙන්න හොඳම තැන වාඩි වෙන්න වාඩිලා මම දැන් මෙතන ඉන්නවා කියන එකට ගත්තා නම් ඕන තැනකට යන්න පුළුවන් මේකත් වැදගත් ප්‍රශ්නයක් තමයි ඊටත් වැඩිය ප්‍රාථමික තැනට ගියාම ওই ප්‍රශ්නට ප්‍රායෝගික උත්තරයක් ලැබෙනවා ඒක බුදුචානන්සේ ඇත්තටම ආනාපාන සතිය වචනෙම කියලා තිනවා. ඊට අමතරව කය ගැන දැනගන්න උස්ම හෝ බඩේ පිම්බීම හැකිලිමට අමතරව ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාරය, මරණානුස්සතිය ඒ කයම සම්බන්ධ කර ක්‍රම 14ක් කියලා තියලා තිනවා ආනාපාන සතිපට්ඨාන සූත්‍රය විතරක්. ඉතින් ඒකෙදි මේ උන්කාක රිෆයින් මයින්ඩ් එකක් තියෙන කෙනාට එහෙම නැත්නම් බොහොම සූක්ෂම මනසක් ඇති තියෙන කෙනාට ආනාපානිය අල්ලගත්තාම උන්කාක් බාධා වෙනවා. ඉතින් බැරි කෙනාට ඒකව කරගෙන යන්න පුළුවන් කරවත් පස්සේ ආනාපානියට ඇවිල්ලා දාලා යන්න පුළුවන්. ඒක නිසා ආනාපානිය ආමන්ත්‍රණය කරන්නේ බුද්ධිවන්තයෙකුට. ඒකයි ඒක කියනවා මේ කුරු ජනපදයේ කල්මාශ ධම්ම ගමට ගියේ ඒ ගමේ ඉඳලා තියෙන ශාස්ත්‍රික මිනිස්සු නිසා ඒගොල්ලන්ටයි මේක දේශනා කරේ. මේ මොකද මේ පරිසරය බලපානවා කියන. නිසා ආනාපාන සතියට එන්නෙම දැනෙන එකට අගයක් ආඩම්බරයක් තියෙන තම සූක්ෂම සියුම් දේවල් ගැන මනස යොමු කරන්න පුළුවන් සියුම් අරමුණට යොමු කරන්න පුළුවන් ආයතනය තමයි ආනාපාන තියෙන්නේ. නමුත් ඒක නෑයි කියලා බලාපොරොත්තු සොන් කර ගන්න ඕනේ නෑ. ඒක බිම්බි පැකිලිමට යන්න පුළුවන්, ධාතුමංශ කාට යන්න පුළුවන්, කයට යන්න පුළුවන්, ඉරියව්වට යන්න පුළුවන්, සම්පජඤ්ඤ වලට යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එක එක චරිතවල හැටියට දේශනා කරනවා. දැන් පෙරේදට ඉස්සර දවසේ මට ලංකාවේ ආටිකල් එකක් කියලා තියෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාවනාව පිළිබඳව හෝ මයින්ඩ්ෆුල්නස් එක පිළිබඳව ඩිග්‍රියක් ඩිප්ලෝමා ඩික්ලෙයාර කරලා ඉස්සලා මේ ඔය දැක්කම මම මෙතකල් හිතේ ඉඳලා ඇයි නැත්තේ කියලා කවුද එක්කෙනෙක් බඳන අන්තර් විශ්වවිද්‍යාල මේකේ ඉන්න කෙනෙක් යෝජනා කරලා ලෝකේ වැදගත් දෙන්නෙකුට එන්නේ කියලා කියනවා දේශන දෙකක් පවත්වන්න. ඒකෙන් අපි අලුතෙන් කෝස් එකක් පටන් ගන්නවා. ඒ නිසා මට ඉතින් මයිලක තියෙනවා අපේ පාටිකල් එක. ඉතින් ඒක හරි මට ඒවල තිබුණත් අපේ දෙකම මහත්තයා මම ඉන්න බව දන්නවා. මෙහි ඒ කියන්නේ වැඩ කරන මම නිකන් ආටිකල් එකේ ඒවල තියෙනවා ලංකාවේ පටන් ගන්න කියලා. ඊට අමතරව ඔය කියන විදිහට Google වල තියෙනවා. ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. නිව්සීලන්ත වල මේ මාස දෙකකට ඉස්සලා කරිකියුලම් එකට දැම්මා. මෙල්බන් වල ඇවිල්ලා ඉල්ලුවා කන්සලින් අපි කරිකියුලම් එකට දැම්මොත් ඔයගොල්ලෝ ගාව ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවාද කියලා. මහායාන කට්ටිය ප්‍රොජෙක්ට් එකක් දුන්නා. අපි කට්ටියට ප්‍රොජෙක්ට් එකක් දෙන්න නැහැ. ඒගොල්ලෝ කියන එක ඩික්ලෙයාර් කළොත් අපිට ඉන්ස්ට්‍රක්ටර්ස්ලා වුණා. ඊට අවුරුදු 3කට ඉස්සලා පත්‍ර දැමීමක් තිබුණා. ඒ බව දැනගෙන ජර්මනිය ඉන්ස්ට්‍රක්ටර්ස් පුරුදු කරන්න පටන් ගත්තා. ඒකේ ඉන්න ඩිමාන්ඩ් එකක් තියෙනවා. මොකද මේ සබ්ජෙක්ට් එක අඳුරලා දුන්නොත් හඳුන් මේක ඉන්ස්ට්‍රක්ටර්ස්ලා වගේ. ඒ නිසා මේ මේ වෙලාවේ හතුපිපෙන වගේ එක එක එක එක සංවිධාන පිළිබඳ අපි ඒ සංවිධාන වලට අයිති නැත්තේ නේ. අපි ඒකට අවශ්‍ය මූලික ආදරම සකස් කරගන්නවා අපි යෙදී ගත කරනවා භාවනාවේ යෙදී ගත කරනවා මේවා සාමාන්‍ය දැනුම නමුත් අපිට තේරෙනවා මේ අපේ කරන වැඩක් නෙමෙයි යුගයේ මේ විශ්වයේ මේ වෙලාවේ සිට වෙන එක පරිවර්තනයක්. ඒකට අපි සුදුසුකම් ලබනවා. පුළුවන් තරම් ඒකට මනස සකස් කරගන්න. අපි හිතන හැම ප්‍රශ්නටම උත්තරය ඔකේ තියෙනවා. ඒ වගේම අපි මේවා අහන්න මේවා කරන්න සුදුසු බවටපත් වෙනවා. ඒ නිසා ගත කරන හැම චිත්තක්ෂණයකම අපි මේ විශාල පවුලේ සමාජිකත්වයට වැටෙනවා. విద్యానీయాలకి ఆనాపానసత్వానాన్ని చూస్తుంది మీ యొక్క అగత్యం మిత్రం పట్టిన దృక్పథాలు నేను గౌరవంగా ఇవ్వండి ఒక దీర్ఘంగా ఇవ్వండి ඔක්කොම අහලා ඇති මෛත්‍රී භාවනාවෙන් නින්දට ගියොත් සුඛං සුපති සුඛං පටිභුජ්ජති න පාපකං සුඛිනම් පස්සති කියලා ආනිසංස 11ක් සර්වඥාන්සේ දේශනා කළා තියෙනවානේ. මේ මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි කායගත සතිය 14ම එකට වැටෙනවා. නමුත් අපිට අර මිත්තා මිත්තානිසංස සූත්‍රයේ පිළිලා තියෙන මේ සූත්‍ර 14 පළවෙනි සූත්‍රය විතරයි. ශානපන සතිය කියත් ඉරියාපත භාවනා හිටියත් තමන්න පුරුදු විදිහට ධාතු මනස්කාරට ගියත් අසුභ භාවනාට ගියත් මරණානුස්සතිය හිටියත් ඒ හැම එකක්ම අර වගේම ආනිසංස 11 කින දෙනවා. ඒ සාංගුත්තර නිකායේ ඒ මේ මිත්තානි මිත්තානි සංස සූත්‍රයේ තියෙනකේ ඉස්සර පස්සර බැලුවොත් වෙනේවි. මෛත්‍රී භාවනා විතරක් නෙවෙයි. ඒක කායගත සති ඔක්කොම වෙන නිසා මේක ඇත්තටම මේ නිග්‍රහයක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේක හොඳ නැහැ කියලා හුස්ම ගන්න නැතුව ඉඳි කියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට වැඩේ ටිකක් බරපතලයි. මේ නිදාගෙන යන වෙලාවේදී මේ ආනාපාන දත භාවනා කරන හුස්ම ගන්න නැතුව ගන්න ගියොත් අබලයි ගන්න ගියොත් අඩු කුලේ කියලා හිතුවොත් ගියා. අනේ ඒක කරන්නවා. එනින්ද ඒක උහුම ගන්න බැරුව වෙනවනේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දර්ශාවනස යෝනිසෝ මනස්කාරය ඒ සතියෙන් පසු ඒක තමයි ඒ කාර්යය කරන්නේ කරන්නේ. උස්මරාගෙන සතියෙන් බලා ඒ කාර්යයේ කාර්ය පසු. ඒ මුලමද අද වැලෙන කරන්නේ යෝනිසෝ මනස්කාරයෙන්. සාමාන්‍ය ඉන්ද්‍රජීවිතයේදී යෝනිසෝ මනස්කාරය උදාහරණයක් ආරම්භ දෙන්නේ. නෑ උස්මට හිත ගිය වෙලාවේ මේක මගේ ජීවිතේ කරපොල් ඔක්කොම පින්කම කියලා දන්නවනේ කියෝනිසෝ මනස්කාරය. අයියෝ මේක දිහා බලන ඉඳලා හරියනවද මේක සම්මතෙද මේක විපස්සනාද අනේ මේක ඉතර කට්ටිය මේලා කාලා බුදිය නැති මං ඉතර ටිකක් උත්ම ගන්නවා විතරයි කියලා. ඉතර අයියෝ මචකාරී ඉතරයි. මේක කරන උනාට ඒක අගේ ආඩම්බරේ නැති නිසා අපිට මෙච්චර ප්‍රශ්න. තමන්ම මේ කරන දේ පිළිබඳව අගයක් නැහැ. අගේ නැහැ කියන එක මේ අපි හිතලා කරන දැනෙම කෙලෙසි ස්වභාවය. කෙලෙසි ඕනම වැදගත් තැනකට රිංගලා කෙලසනවා. යෝනිසෝමනසිකාර කියන එක ලබන්න ගන්නවා. මේක කරකට හම්බ වෙච්ච එකක් පෙර ටිකක්. කරන කරන චිත්තක්ෂණය පාස මල් මල් මාලකට මල් ලමුනනවා වගේ. ඒක පිළිබඳව උනන්දු අදහසින් යනවා නම් ඒ මනසිකාරය සිහිනුවන මේ යහ මොකද කියන්නේ යෝනිසෝමනසිකාරය පරිවර්තනය කරන්නේ වයිස් ඇටෙන්ෂන් යහ කල්පනා යහපත් වෙන්නේ අපි මේ කරන දේ ඇත්තටම අපි මේ අව탁සීරු කරන එකයි මේ හැම ප්‍රශ්නිකම ඡායාව. තමන් කරන දේ හරිද වැරදිද කියන ප්‍රශ්නේ. තමන් විසින්ම අවචාවට දාගෙන තියෙන්නේ. ඒක ආයුෂමංචකාරී. මේ වගේ පින්වත් පිරිස මුළු ලෝකෙම හොයන්න බෑ. ඉතින් අනන්ත මානේ කියනවා පිප්පුණු මලේ රුවේ මන දකීදෝ මලකිතු වේවම හැදරුව බලන්න එපා. කටපිට පිටියේ කල්ප බලන්න එපා. වතුර රෙබේ හැදරුව බලන උඹ පිපිච්ච මලක්. මලකට ගැලපෙන විදිහට හිටපන්. එක්කෙනෙක්වත් නැහැ ඔක්කොමලා කියන්නේ භාවනා නම් කරනවා තමයි. හැබැයි නෝනවට කුණුවිච කරක් අතර දාගෙන තීන් ඉස්තර කරනවා. ස්වර්ගයවත් හිතනයි ස්වර්ගයට වටින්නේ අවත පිටසක්. කවදා හරි ඒක තේරුම් ගත්ත දවසේ ඒක කියන්නේ සෝවාන් වෙනවා කියන තමන්ගේ සීලය අදහන එච්චරයි. තමන්ගේ සීලය තමන් අදහන බුද්ධ ධම්ම සංඝ වගේම තමන්ගේ සීලය අදහගත්ත දවසේ හිත පිට ගියත් හිත පිට ගියේ නැතත් සීලක දෙන්නේ නැහැ නේ. ඒක තේරෙන්නේ නැහැ නේ අපිට. බුදුහාමුදුරුවෝ කියනවා පරිස්සම්යන් සීල කැඩෙනවා. සීල කැඩෙන්නේ නැත්නම් මේ తాවකාලික හරි කියලා සතියත් අසතියත් ඕක ඕන වෙලාව ගන්න දැනකොට මොකට ඕනේ කරන්නේ. ඔබ හොඳටම විශ්වාස කරපන් මේ සතියේ දැඟලුවට සීල් කැඩෙන්නේ නැහැ. ඒක දන්නේ නැහැ අපි අපි මේ මේ පුංචි කෝවියන කවුළු වහන්න හදනවා මේ අලියන කවුලක් කරගෙන. ලොන්සුමන්ස් කාර්ය කියලා කියන්නේ අපි තමන් කරන දේ ආඩම්බර නෙමෙයි මම කියන්නේ. මාන්නකාරකම නෙමෙයි මම කියන්නේ. තමන් කරන දේ පිළිබඳ විචිකිච්ඡාව. නොන නොමැසෙන් නොනැතින සත්‍ය සත්‍ය මේ ශ්‍රද්ධාවක් නැහැ. ඇද හිලක් නැහැ. කරනවා තමයි කෙරුවට මොකද? but තින නමුත් කැලලක් තියෙනවා. ඒ නිසා ඒ අචාන් රම්ගෙන් අහනකොට කියන්නේ මේ කොහොමද නිවන් දැක්කා කියලා දැනගත්තේ කියලා ප්‍රශ්න ඇහිලා නතර වෙනවා. ඒ දාන්න නිවන් දැකලා. ප්‍රශ්න අහන තාක්කල් වේ තමන්ම කරගන්න දෙයක පිළිබඳව තමන් සැක කරන හැටි. කිචිකිච්ඡාව මතු කරන හැටි. මේ තමන් පිළිබඳව තමන්ට අදාහ ගන්න බැරි කම. ඒක මනුස්සයාට මේ කතෝලික ආගමෙන් දීලා තියෙන ancestral sin, original sin. ඔබ පාපතරයි. ඔබට ගොඩින්න බෑ. ඉතින් ඒකට කියන්නේ guilt. ඉතින් ගොඩින් මාතය කියනවා නිල්ලම ඉන්න සිංහලයට guilt කියන වචනයක් නැහැ. සිංහල පරිවර්තනයක් නෑ ගිල් කියලා. මොකද අපිට එහෙම ancestral guilt එකක් අපිට නෑ. බුදුහාමරක සුද්ධ කළා දීලා තියෙන. ඒ වුණත් කතෝලිකයි අපේ වෙනසක් නෑ. අපි කොච්චර කෙරුවක් මේ ලැබෙන මොනවා ලැබුණත් ඒ වුණාට ඕනම එකේ තමයි ප්‍රධාන කාසිනෝජෙනික් පිළිකාකාරකය. ඒක නැති වෙච්ච මොහොත තමයි අපිට තියාගන්න තියෙන්නේ. මෙලෝ වශයෙන් දිට තම වශයෙන් දිටන උපරිම සත්‍ය. අපි සමුදේ ආනාපානේ દ્વારા කරලා අපි හිත ආනාපානේ දැනන විස්තර නැත්නම් සබ්බශිෂ්ඨ ආදී නම්වශයෙන් පිළිගුවාට මේ හැම ලෙවල් එකම එක සමානයි නේද? ඒ කියන්නේ එකට වැඩි අනිත් ලෙවල් උසස් කියන දැනෙන්නේ වාන්දන ලෙවල් සාරයි. හැම වෙලාවෙම මේ ඔක්කොමලා ඉන්නවා. අපි සිලෙක්ට් කරන්නේ අපේ රුචි අරුචිකම් හැටියට. අපේ පෞරුෂත්වය හැටියට, අපේ දින මාන, අපේ දින මනුම් දණ්ඩ හැටියට. මේ ඔක්කොම එක මට්ටමේ ඉන්නේ. විකින කෙලස් සියල්ලම නැත්නම් දේවදත්ත හිතයි, බුදු හිතයි දෙකම තියෙනවා. ඉතින් අපිට හරි ආසයි දේවදත්ත හිතට තමයි. ඒ රාජනිෂ් කියලා ඔය පිසෙක් හිටියා මනසමලා අපේ හොගේ දවසල ඉන්දියාවට පො මේ මම කතා කරපේ එකෙන් කියනවා මට විවේක වෙලාවක දුන්නොත් ඉන්ටර්විව් එකක් කතා කරන්න මේ බුදුහාමුදුරුවෝ මේ ඇවිල්ලා පෘථග්ජනෙක් කියලා. ඔබ දන්නවද මම කවුද සිලෙක්ට් කරන්නේ කියලා? කතාකත් වැඩක් නැහැ බුදුහාමුදුරුවෝ කතා කරලා උන් කතා කරන්නේ චතුරාර්ය සත්‍ය විතරමනේ. උදෙත් ඒකයි හඳයි. පෘථග්ජනට ගම මේ දැන් කියපේක මේ නෑ කියනවා. ඌත් එක කතා කරන එක හරි ජොලි ඒ නිසා මම කතා කරන ඉන්ටර්විව් එකක් දෙනවනම් ගන්න පෘථග්ජනයා තමයි ඒ තරමටම චතරයි. බුදුහාමුදුරනේ උදේ කිව්වත් චතුරාර්ය සත්‍ය දවල් කිව්වත් චතුරාර්ය සත්‍ය ඒක සැලක් කරලා මොකක්ද ආය කතා කරන්නේ බුදුහාමුදුරනේ ඒ නිසා අපිට මේ හතරම තුනට කෙලස් තියෙන පැත්ත තමයි අපි ඒ ඒ හැටි ඒ තමයි අපි රුචිය ඒ තමයි පෞරුෂත්වය අපිට කියන පෞරුෂත්ව බිම තියපන් ඒතර බලනකොට හතර දවසේ නාම එක මේසේ වාඩිලයි දැන් කොටින්ම අරගන්න තේජෝ ධාතුවේ තියෙනවා සීතල ගුණය සහ උණුසුම් ගුණය දෙකටම එක නමනේ කියන්නේ ලෝකයේ වශයෙන් බලනකොට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක. උණුසුම සහ සීතල දෙකටම තේජෝ ධාතුව කියනවා. කම්පන චංචල සහ දරණ ගතියද කියනවා වායු ධාතුව. ඉතින් අපි ඒක එක පැත්තකට මනාප වෙනවා අනික් කටියට අමතක වෙනවා. මනාප වෙනවා. මේ කාසියක අපිට කියන්න පුළුවන් එක පැත්තක් විතරක් දෙන්න කියලා මට කාසියක් ගන්නකොට රජිනි ගොළුව පැත්ත තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහ තියෙන පැත්ත නැතුව සතිකාසියක් දෙන්න කියලා. මේ දෙකම කොහොමද තම් වෙනවා. ඉතින් දෙක බාර වන්න බෑ. මේක මට එපා. මේක මට ඕන. ඉතින් අරගෙන. එයිසා manussත්වය කියන්නේම නිවනමයි. මේක ඔක්කොම තියෙනවා. ඉතින් ඇටෝමේටර් ගියාට පස්සේ කොයි එකද කන්නේ? සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි ඥානක්ක. සතිය නෙමෙයිනේ. අපි කොටක් ඉඳලා කාගෙන කාගෙන යනවා තමයි ඇටම් මේසේ. කවදාකවත් ඉවර කරන්න පුළුවන්. ගිය ගමන් අල්ලන්නේ උඹේ කර්ම භාවයේ හැටියට උඹේ රුචි හැටියට ඒක කාලා කියන්න ඇටම් මේසේ කෑවයි. පිස්සු. කවදාකවත් කරන්න බෑ. ඒ නිසා අපිට කොච්චර જાති දුන්නත් අපි තෝරන්නේ අපි රුචි අරුචි මේ රුචි අරුචි නිසා තමයි අපිට මේ මනුස්ස මනසක තියෙන ප්‍රභවය නැත්නම් ඒ පොටෙන්ෂල් එක භව සම්පත්තිය දැක ගන්නවත් බෑ අපිට. දැකීමටත් බයයි. භාවනාවෙන් එනකොට මේ හිස්තන දුරගෙන යනවා දන්න අර පුරුදු කක්කාවට. ඒ නිසා මොනම දෙයක්වත් අලුතින් හම්බුනේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නිවන් දැක්කයි කියලා මොන දෙයක් නැති වෙලත් නැහැ. ඒ නිසා මේ කම්බිනේෂන් එක වෙනස් කරන එක විතරයි තියෙන්නේ. කොහොම කෙරුවක්වත් මේ නයිමල්ලේ ඔක්කොම ටික තියෙනවා. ඒක නිසා දෙන්නේ අතර වෙනසකුත් නැහැ. හැබැයි ඒක කරන තෝරන දේවල් වෙනස් නිසා පීති මම UNP මම ශ්‍රී ලංකා මම ගෑනු මම පිරිමි මම සතර වීමට කැමති මම පළතුරු වීමට කැමති කියලා ඕකේ නම් රණ්ඩු තියෙනවා. ඒ නිසා මේ භාවනා කළ තැනකට යන්නේ අපි හිතපතනම තමයි අපි මෙතෙක් කල වර්ණාව ශෝෂණය කරා පටු දර්ශනයක් තිබ්බා භාවනාදී දර්ශනේ පොඩ්ඩක් එමිට එමිට එමිට ප්‍රතිගැරලා බලනකොට පේන ඔක්කොමලා එකයි කියලා. දවසක් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න අසන්නේ අර පොදු ළමාතෝ තියෙන යෝගයයි. එන ඔළුවක් තියෙනවා. ඔගේ කාරණේ අරුණ නලියන්නති මේ භාවනා වැඩසටහන සතියේ පවන කලින් ඉඳා වැඩි පාලනයෙන් නතු නොවන විදිහට මේ ප්‍රයත්න කරලා තියෙන්නේ. දැනට මේ අනුකම්පිත නිරන්තර භාවනා කරලා විදිහට තීව්‍රතාව වෙනස් වෙනවා. ඔබ වහන්සේ උපදේශන විස පදාර්ථයෙන් පටන් ගන්නවා. ඇලෙක පුරා විශේෂයෙන් කිසේ දෙත් තරංග මාලාවක් ඇති නැති යයි. පාරසහගත පාරසහගත දක්වා මේ නැහැ. භාවනා නතරක දැනෙන්න පටන් ගන්නවා. මේ සමග සත්‍යක් දැනෙනවා. අස්තිරන දෙක තුන පද දෙක තුන තුන පදයක භාගයේ රෝග ඇලෙනා වර්ණයන් විශාල වශයෙන් දෙලින් අතුලේ ගොස්. විකාශන ආරම්භවම නිදුර සිතුවිල්ල සිතක ඉදින් නැතෙන්නේ නැහැ. අසම ශබ්දද නතරේ ගොස්. මාගේ ප්‍රශ්නය නම් වෙනදා නිකුත් නිදිමතක් පරකට ඒකට ඇතුළේ නැහැ. හතරකට සුළු කාලයකදී ඉඳලා වහාම මේ මා නොසිතු දෙයක් දැනට දෙන දෙයක් සිත මේ සිතේ කර්ම නල ප්‍රදේශයේ බලය දැකගන්න මේක පාප දැකගන්න දැනෙනවා. සීල දෙක දෙන්නේ බලාසිතින් ප්‍රතිස් කරන නිමිලා බලකටදී සංකල්පම දෙද. කරුණාකර මේ ප්‍රශ්නේ මට විසඳා දෙන්න. ග්‍රීනේ දෝෂයක් දෙන්න පුළුවන් සමාය. ඒ මේක අපි ඇත්තටම කලින් මේ ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ සූර්යපින් ඉදිරිපත් කරලා මේ වචන පාවිච්චි කරලා නෙවෙයි අපි අරමුණක සතියේ ඉන්නකොට අරමුණෙන් හිත පිට යන්න පුළුවන් අරමුණ හිත නිින්දට වැටෙන්න පුළුවන් අරමුණ ඇවිස්සෙන්න හිත ඇවිස්සෙන්න පුළුවන් නිින්දට වැටෙන්න පුළුවන් මෙන්න අරමුණට යන්න පුළුවන් ඉතින් භාවනා පැත්තෙන් බලනකොට තුනම එකයි පිට යාමට වැඩිය නිින්දට යාම වෙනයි කියලායි මේක කියන්නේ. දැන් අපි එම්බාර ගන්නවා. તો නිින්දට කියලා අවදි වෙන්නේ සතියටද කියලා බලන්න, අවදි වෙන්නේ මූල කර්මස්ථානද කියලා බලන්න. ඒක කල හැකියක්. මොකද අවදිච්ච ගම විශාල මේ පිරිසිදුකමක් හිතට එනවා. ඒ නිසා බලන්න මම අවදි වෙන්නේ මූල කර්මස්ථානෙට නම් ඒක පිළියම් කළ හැකි ඉදිරි ගමනක් ලකුණක් වෙන්න පුළුවන්. අවදි වෙන්නේ නිදිමතට නම් අවදි වෙන්නේ අවුලකට නම් මූල කර්මස්ථාන නෙවෙයි නම් ඒක සැක කරන්න වටිනවා. අවදි වෙන්නේ අරමුණට නම් එහෙම නැත්නම් අවදි වෙච්ච ගමන් අරමුණට එන්න පහසුකම කිසි බාධාවක් නැතුව තියෙනවනම් යෝගාවචර තව අභියෝගයක් වෙනවා දැන් ජයග්‍රහණය අභියෝග කරතේ නින්දට යන්නේ ඉස්සෙල්ලා සතියේ ඉඳලාද නින්දට යන්නේ වන්මත් වෙලාද නින්දට යන්නේ එතකොට තොරතුරු රාශියක් කරනවා යම් හේකින් මේ යෝගාවචරට ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ නින්දට යන්නේ ඉස්සෙල්ලත් තිබුණේ සතියේ නින්දදී මට මතකයක් නෑ මොකද උනේ කියලා අපෝ එන්නේ සතියේ නම් ඉතින් අර සමීකරණය යොදන්න. මුලිමුත් සතිය නම් මැදින් දන්නව හෝ නොදන්නව ඊගාට සතිය නම් මැද ප්‍රදේශයේ කෙලස් නැහැ. මැද ප්‍රදේශේ මට කෙලසිලා නැහැ. මට මොකුත් වෙලා නැහැ. ඒක නිසා මේක භයානක දැවෙන ප්‍රශ්නයක් නෙවෙයි. මුදුවට බලන්න නිින්ද යාගෙන එනකොට ඒක ඒකයි අම්මේ වාසිය. නිින්ද යාගෙන එනකොට පෙරලකුණ පේනවා. පෙන්නකොට බලන්න මම යන්නේ නිින්දට මේ සතිය හරහාද? නිින්දෙන් අවදි වෙන්නේ සතියටමද? එහෙම වෙනවනම් මේ අතරමැදි ප්‍රදේශයේ කෙලස් නැහැ. ඒක නිසා මේක ප්‍රගතියක ලකුණ. ඉස්සරහට යනකොට යනකොට නින්දට යෑමේදී සංඥාව ගිලිහෙන තැන තව තවත් ගැඹුරින් ගැඹුරට යනපත් තව තවත් සංවේදී වෙන්න පටන් ගන්නවා. මේ නින්ද යෑමේ වැඩ පිළිවෙල හොඳට තේරෙන පටන් අරගන්න. ඊට පස්සේ ඒක පාට ගස්සලා ආයසර කවදීීමේ වැඩ පිළිවෙල පේන්න පටන්. ඒක තමයි යෝගාවචරය. අර කොන්ෂස්නස් එකේ ඉඳලා සබ් කොන්ෂස් එකට යන පාර ගස්සලා බය කරලා ගෙනියන එක නෙවෙයි. ඉස්සර නම් එහෙමයි වෙන්නේ. දැන් ඒක හොඳ ලස්සන පියරෙන් පියර පරිපලක බහගෙන යනවා. ඒක තනකදී ගිලිනවා තේරෙනවා. ඊට පස්සේ ආයෙ කොන්ෂස්නස් එකට එනවා. ආවට පස්සේ ඒක දිගේ ආයෙ අරමුණට එනවා. නමුත් අර මැද කොටස සබ්කොන්ෂස් කොටස දන්න දේට සාපේක්ෂව මේ නොදන්න තැන අවබෝධ කිරීම යෝගාචරය ණය විපස්සනාවක් දාලා ඉස්සලා ගැට ගහ ගන්නවා මුලම පළවෙනිම අභියෝගය තමයි තමයි අවදි වෙන්නේ අරමුණටද කියලා බලන්න. අවදි වෙන්නේ සතියටද කියලා බලන්න. එහෙමනම් ඉදිරි ගමන හොඳයි. සක්සෝන් මා නිරව ධර්මදේශන අසන්නේ මම පරාස්මිත ධර්මයේ මාතෘකාව කරගෙන අවබෝධ කරගන්න. ඊයන පිළිබඳ ජීවත් වෙන්නේ වරණත් භාවනාව සහිතව භාවනාවේ සතිය දිස්වා සතරක් කාලේ බලවත් කරගන්න. මාකට දැනෙන්නේ භාවනාවට වඩා අනාසාව මගේ කෙලෙස් බෝධය දුරියනකොට මම මයිත කරනා උපේක්ෂාව ප්‍රදර්ශන කරන්නේ කාහර අධික උපකාර කරනවා නමුත් මගේ උපකාර කරන අය මානක අසාධාරණ ලෙස ප්‍රශ්න එනවා මගේ ප්‍රධාන දුර්වලතාවය තමයි අසාධාරණ දෙයක් කියන්නේ ඒකට මම ඔබේ නැහැ මේ විකසක පුද්ගලයන්ට කල්ලාකව පෞලයේ සමත් කරන්නේ ඒ වුණ අතරේ කරන්නේ මාකට ප්‍රයාස විතර කරලා ඉන්නේ නැහැ. ඒක ඔව් තවත් වැඩි ප්‍රශ්නයක් වෙනවා. අන්න මේ රහේ සිද්ධාන්ත සංඥා ගේ. අයියෝ. මම ඒක මගේ දෙන්නේ උඩ සමාජයට. නමුත් පෙරණ දේශය වැඩිලා කරා. ගෝරාන්සේගේ එස්එම්එස් ස්ලෝලි මයින්ඩ්ෆුල් සයිලන්ට් එකට අනුව මේක ප්‍රශ්නයක් නෑ වගේ මෙම SMS ක්‍රමයට සතර ප්‍රඥාන්නේ ධර්මයේ අසමින් එයාලා ඇසෙන්නේ දිවක් වූ මාර්ග වැඩේ කියන්නේ. භාවනා කිරීම අත්‍යවශ්‍යයි. එදායර භාවනා කියන වචනේ නිර්වචනය පිළිබඳව තමයි ප්‍රධාන දේ තියෙන්නේ. මේකට විකල්පයක් දෙන්න පුළුවන්. අපිට තියෙනවා ලේනකම කියලා එකක්. කසාදින් එන එක. එතකොට මේ අප්‍රමාදයේ වඩනකොට අපිට තියෙනවා ධර්ම ඥාතිත්වය කියලා එකක්. ඒක ලේ නෑකම නෙවෙයි ඒක ඕනෑකම කියලා කියන්නේ. ඒ නිසා අපි බලන්න මේ ගෙදර පවුලේ ඥාතීන් ලේ නෑයොත් එක වැඩ කරනකොට අපිට මේ වගේ නුරුස්නා ගතිය තියෙන ඉබල එන්න පුළුවන්. නමුත් ධර්ම පවුලේ අපි ජීවත් වෙනකොට අපිට මේ අම්මා මේ තාත්තා මොකුත් නෑ අපි ඔක්කොම එකම මැඩුවේ ජීවත් වෙන්නේ. ඒගොල්ලත් එක්ක එනකොට අර ආවේගශීලී බන්ධකේ නැති නිසා අපිට තියෙන හොඳ පැත්ත විතරයි. පෞලිය අය ගත්තම ලේන අය ගත්තම ආවේගශීලීත්වය අපිට තියෙන නිසා අපිට නරක පැත්ත විතරයි. කොයි දේ වුණත් නරක පැත්තට යන්නේ. ඒ නිසා ඒ ඊතර පෞල නැත්නම් ලේනකම වගේම මේ ධර්ම පෞලක් එක්ක නිතර ඇසුර එහෙම නැත්නම් නිතර හමු වීම, නිතර සාකච්ඡා කිරීම, නිතර බෙන්වීම ඇති කර ගන්නවා නම් අපිට අර ප්‍රශ්න අඩු වෙන එකක් වෙන්නේ නැති වෙයි. ඒක තියෙයි. නමුත් ඒ වෙනුවට මේකත් එක්ක සංසන්දනය කරලා තමගේ මානසිකත්වයේ සම්බර කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ වගේම තමයි මේ කොයි වෙලාවෙ සතිය කියන වචනේ වර්ණගාගත්තොත් භාවනා කියන වචනට වැඩිය සතිය අරි අරමුණෙන් ඉරියව්වෙන් වෙලාවෙන් තැනින් අපි ස්වාධීන කරලා දෙනවා. වැඩ කරන වෙලාවේ ඉරියව් ඔක්කොම වැදගත්. සතියේ ඒ ඒකට කියනවා සති මාත්‍රාව. සතිය අඛණ්ඩ වෙනකොට කොතන හිටියත් මොනවා කරත් සතිය කියන විදිහට භාවනා කියන වචනේ නිකම්ම නිලීන වෙලා යනවා. සතිය ඉස්සරහ වෙනවා. ඉතින් ඒ ටික වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඔය යන ක්‍රමේම හරි තමයි ධර්ම ඥාතිත්වයක් ඇති කරගන්න මේ වගේ දේවල් සාකච්ඡා කරන පුංචි මණ්ඩලයක් එම් භාවනා කරන පිරිසක් එක්ක ඇසුර තියාගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒ වගේම භාවනාව කියන වචනේ පාවිච්චි කරන වෙනුවට SMS එකේ තියෙන M එක ගන්න. මෙඩිටේෂන් නෙමෙයි මයින්ඩ්ෆුල්නස් කියන එක. මයින්ඩ්ෆුල්නස් එක තියෙනවනම් මේ ඔක්කොම අවුලස්සෙම මයින්ඩ්ෆුල්නස් එක තියෙනවනම් අනිවාර්යයෙන් මේක උත්තර දෙනවා. ඒ නිසා මේ යන ක්‍රමයේ හරි පොඩි රීෂෆල් එකක් එකක්ට වෙන්න එකක් කරන්න තියෙනවා. අන්නේ දෙක කරපුවාම මම හිතනවා මේට වැඩි ඝර්ෂණයේ අඩු තැනකට යන්න පුළුවන් කියලා. අතර ස්වාමීන් වහන්සේ මාගේ ජීවිතයට මම වැඩමුළුවල ස්ථාන වැඩමුළුවට වැඩමුළුවල සංඝා සාධාරණට අවශ්‍ය බව නැගේ අභිමුඛත්වය නිසා වැරදි ප්‍රකාශකට දැනෙන තුමා මිත්‍රේ අවුරුද්ද ප්‍රකාශනකට නිසා සාධාරණ නැහැ. තම වැඩමුළුව සඳහා අෂ්ටාංග සීලයේ පිළිවෙල අනිවාර්යයි. පස්සේ ප්‍රමාණ නැහැ. ඊළඟට සරණයි. මම මගේ ඉලාක්කයට කියනවා. මටනේ ඕකියු පංශශීලී ඕකියුවත් මෙයා රැයට කම ඉල්ලයිද කියලා සැකයක් මට තියෙනවා දැන්. එනෝනගේ පිට දාගෙන ඇවිල්ලා කිව්වත් මේ පංශශීල ඕනේ නැත්තම් ස්වාමීන් වහන්සේ අපිට අද රැය ඉඳලා කන්න දෙන්න බැරිද කියලා ප්‍රශ්නේ එයි. ඒ නිසා භාවනාවට නම් ಜಾති ભેද නැහැ. කොයිතන තිත් කරත හැකි. ඒකට හිත අලුත් කිරීම සඳහා තමයි පංශශීල රටසින් බවටපත් කරන්නේ. නමුත් පංශශීලවත් තිබුණේ නැහැ සත්‍යජීවිතවල. මෙතෙන් ගියා බාහ්‍ය දාර්ශනිකයට. අකුලි මාණ්ඩ බුදුහාම කියනනේ කඩුව තියදී ඕම පාසල මත තැම්පත් වෙන්න නමස්කාරය කියන පන්සිල් ගන්න කියලා. ජීවන ජීවන කොමිටි. අපි දන්නවනේ අකුලි මාණ කතාව. ඉතින් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. මේ වැඩමුළුවට නැති වුණාට මේ ලෝකේ මේ වැඩමුළුව විතරක් නෙවෙයි තියෙන්නේ. ඉන්නාතනක සිට දන්නක දන්න දන්න දැනින් ඉන්න තැනින් පටන් අරගෙන යන්න පටන් අරගත්තොත් මට එකක් ඒ තැවෙ ලෙඩේ සනීප වෙනවා. එච්චරයි මට තියෙන ධාතුවේ. මෙතන තියෙන්නේ ලෙඩේට ආසාව වැඩි සතියට වැඩි කියලා මට හිතෙනවා. මහත්තයා මේ වුණාට නෝන මොනවා කියද මන් දන්නේ නැහැ. ඒ නිසා මේ සතිය හරිනම් ඉස්සරහට යනකොට ඔක්කොම හරි දැසලා දෙන්නේ නැත්නම් ඒව සතියක් මට ඕනෙත් නැහැ. සතිය කියන්නේ සියලු කාර්ය සාධක සලසන මහයමතිවරයෙක් වගේ. නිසා දන්නාදනේ සතිය පටන් අරගෙන යනකොට ඒ හේතු කාරණා සැලසෙන්නේ නැත්නම් එහෙනම් බුදුහමරෝ සර්වච්ච වෙන්න බෑ. ඒ නිසා සත්‍ය පටංගන යන්න ඔය සීල රෝග තනිප වෙයි කියලා හිතා ගන්න සත්‍ය අකට කරගෙන යන්න පුදුම විදිහට කායික මානසික රෝග තනිප කරලා ඒ කියන්නේ මේ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාර සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍යකමයි ඥාය සාධිකමයි කියලා කියන්නේ මේ ඔක්කොම මට්ටම් කරගෙන යනවා සතිය. ඒ නිසා මේක පුළුවන් තරම් පටන් ගන්න. මහත්ය මෙහෙම පටන් අරගත්තා නෝන මහත්යට අර තනින් පටන් ගන්න කිසි බාධාවක් නැහැ. ආසසාරයන්ට මේ ප්‍රශ්නය නම් වාර්තා දෙකකින් විදිහට කරන්න ප්‍රශ්න රැකගෙන අරගෙන බෝධියට දෙවියන අරන්කේ සුදේ ඉතේ ඉතේ මතලද ආරම්භසාර මුන්දලා බලාපොරොත්තු නාසයට කම්පන කොහොමදනසේ ලැබෙන්නේ මේ තමයි වර්ණාසේ සිට මේ නාසය වටා යනවා ඒ තරහින් සිටින්නේ ධර්ම කරාගෙන මසකේන සිත ආදලෙන් පාරාණය පසු උන්ගේ අහංකාරයක් දැනෙන. උන්ගේ බරගතිය සහ ගමේ භාෂාවෙන් ඔන්න අධ්‍යපනය කරලා ඒව ගමේ භාෂා නේ බජාරකේ භාෂා. ගමේ භාෂාව අධ්‍යපනය නේ. මේ භාවනාවේ එනම් අපස්තරණ එකතු කරනවා භාවනා කරනකත්ේ අග්‍රයක් කියන කරේ ප්‍රාණික උද්‍යෝගය ඇති උවහන්සේ වාර්තාකරන සංකේතයේ ඉලසන නෑ ඒකට ඒකෙක්කම අරමුණු කරන්න පුළුවන් නම් කායගත සතිය හොඳම නිමිත්තක් වෙනවා. දැන් භාවනා කරනකොට මට පිටත් වැඩි ඕනේ සෑහලුවක් ඕ තද ගතියක් කො මොකක් හරි එනවනේ. ඒකට ඒක අරමුණු කරා නම් ඒ අනිවාර්යයෙන්ම කයේ තියෙන අද්දකියක දෙයක් නෙවෙයි. ඒක බාධාවක් වෙන්නත් පුළුවන්. බාධාවක් වෙන්න පුළුවන්. මන්ට උත්සාහය වෙන්න පුළුවන්. මේක භාවනා නිසා මට අච්චිච්ච දෙයක්. මේක මේ සාධිත කරගන්න බැරි ලෙඩක් කියලා හිතනවනම් ගන්න මේක කියන අයෝනිසමනස්කාරය කියලා. යෝනිසමනස්කාරය කියලා කියන්නේ හරි දැන් මේ මට හම්බෙලා තියෙනවා ආශස් ප්‍රසාසයේ වෙනුවට නිතර අනිවාර්යම හිත යන එකක්. ඒක අනිවාර්ය ප්‍රත්‍යක්ෂයක්. අනිවාර්යයෙන් මගේ ඔළුවේ තියෙන කියලා ඒක ගත්තනම් මේ යෝනිසමනස්කාරය වෙනවා. ඉතින් වගේ සමානලට වාසිදායක අවාසිදායක කොයි දෙයක් ලැබෙනවා යෝනිසමස්කාරයේ තියෙන එක නදන්නවා කොයි එකාවත් තමන්ගේ වැඩේට සාධක වෙන විදිහට හරවගැනීමේ ඒ වචනේ මේ හැසිර ගැනීමේ ස්වරූපය තමයි යෝනිසමස්කාරය කියන්නේ මෙතන අයෝනිසම යෝනිසමස්කාරයේ මධිකම අයෝනිසමස්කාරයේ තියෙනවා කරන ප්‍රයත්නයේ ප්‍රසංසනීය ප්‍රයත්නේ හරි ඒක හරි පැත්තට දාලා දෙන එක විතරයි අපල කරන්න තියෙන්නේ So yesterday, of course, I did not touch it. So tonight we may touch it and tomorrow, uh, tomorrow also it will be a reminder for me, then I will give a translation. Hello, sir. I wrote the presentation. I have quoted that described my concentration in game of weight inverse, which translates the sensation of gently falling downwards while floating. I will sit for more than two hours. I feel extremely com comfortable and content, free from pain. The body does not want to move, and I don't want to get up, but continue in this state. This has happened to me a few times. Can you explain the law? Thank you. So that is the peripheral knowledge, peripheral, the mind is slowly, slowly coming back to the center of the globe. When it's coming, more and more you uh, separated from your sensuous on, or experience from the senses. Instead, uh, mind become inward. And that more and more you appreciate, it ultimately come back to the central point. When and where you come to that center, from the periphery, you may find the boundaries are no more. You can't separate me and not me, even though you can't express in, in language. And uh, the relief, and you become dissolved, just like uh, a river come and emptying into the ocean. This is called oceanic. So this is what happening when you come to the center, more and more you feel oceanic. Everything is happening automatically or effortlessly, uh, but you have uh, your status as observer, and uh, it is full, enriched, and uh, contented, peaceful, and uh, saturation kind of thing happen. But when you come up to state and experience it, tomorrow if you let it go, again it will go to the still further, still further, so this is how it happens. So therefore, all the time these are not aligned. Therefore, sometimes again the mind can go to the periphery. Whenever it goes to the periphery, the tension, the shapes, the colors, the manners, everything happens. But this indicates you have the potential. So therefore, do it in a such a way, facilitate it in a such a way, you can go more and more deep into, when you go and deep and deep, your desire, your conceit, your egocentric uh, situation will be slowly, slowly dissolving. Some people get frightened to it. Well-educated people, prepared people understand it. So, more and more you go with understanding and preparedness, you can facilitate it. Otherwise, you may react it, you may, you may feel nauseatic, you may feel uh, out of the place or outcasted-like. Uh, but there is no sign for that. So, in future also, let that happen without hindrance and more and more you go there, meditation will be a, something happening to you or effortless rather than task force. So it's a very good uh, sign. It's a good milestone. Well, please forgive me for coming back to the beautiful laws. Please explain to us at each of the final stages that being the two defining as the laws only described as a beautiful law. Oh, think! I don't have other loss. How can I get three 12, so so? Many merits and blessings of the At the beginning, these things happen, you don't know. Sometimes now if you know, but even then beyond control, it may go up to the very extreme, uncontrollable level. And later more and more meditate without going into the uncontrollable worse situation, halfway you can, uh, or without getting worst, you can take the situation under control, furtherance, immediately mind is about to go, you can come up to understanding. So this is called skillfulness. Whenever it is gone and unknown and everything, you are utter in ignorance. But later you may come to know the stages, still situation is not under control. But when you are practicing, after a certain level, you can take it under control, but next day, you yourself feel, I would have stopped it much earlier. That is the way skillfulness develops. So therefore, uh, against the skillfulness, defilements are there. More and more skillfulness, less and less defined. So therefore, you are in a, in a transition area. So make sure the skillfulness is increasing. That is called diligence that is called vigilance. And that is what the function of the mindfulness. So day by day the, the question happen, the challenge happen. More and more you apply your own tactics and your own past experience. More and more you can go into or take the situation under control without much of defilements, without much of delay, without top negligence, this is how you have to say, therefore, very difficult to give exact, but I am going, but I am trying is to give a relevant, relative uh, process. So therefore, keep on continuing with this awareness, preparedness for this process. All the time refinements, unless otherwise you keep it in the mindfulness, as far as you are under the mindfulness, defilements are getting weaker and weaker. And so that so without going into the much of defilement, you can stop uh, soon after it goes. That means you cut off defilements. Otherwise, you are still in the defilement arena, defilement territory, but you develop mastery. You uh, come to the area Soon it happens, you become diligent. Soon it happens, you become vigilant. That is how it happens, otherwise you are still in the defilement area. But situation becoming under control. Skillfulness means that. this is a one solid state. That's a one uh, picture you are going to show, but this is a video clip. So therefore, sometimes you can understand it is beautiful, mind is appreciating, and you know it. Sometimes you appreciate blindly, you don't know. That is full of ignorance. So therefore, knowing, even though it is attachment is there, still better off. But when it is happening, if you are repeatedly going to that particular place, means that your attachment is taken you for a ride, situation, that agenda is someone's, and you find, even though you know it, still you are a slave. And more and more you practice, you understand when the intention happens to go, not the object occurred, you know what is happening. Likewise, you come back to the regress, back to the particular point. So this is how it happens. So therefore, very difficult to explain with the static slide. You have to see it as a video clip. So, but anyway, Whatever may be, we are in the process of understanding and situation, comprehending it in the totality. So more and more situation come under control. That is what we call the skillfulness. It is gone, but it is not your intention, it is not your volition, it is something happened, but at least now you know, I am not only a rose, I am a beautiful rose. You know, stages it is going, still it's a developing defilements, but the situation is under control, you know it. Then only you can do anything. So therefore, knowing about defilement is not a defilement, what I am telling. The knowledge on the defilement is not the defilement. That is, if you say knowledge about the defilement is defilement, that is called you are a disciplinarian. Nowhere you are crucified. The Buddha says, if you understand more and more about the refinement situation, the situation is more and more under control. It has to do with the precaution. Defilement happening not due to your will. It is happening, you take the mean advantage of mere understanding their natural behavior. That is the way you take the situation under control. Please read aloud to comment. and this opportunity to and to to and As it is own nature for Vaidya. In total, the ADA same. as 100 presentation, Christian concentration, Samog Namaka organization. 3 to 4.30, family discussion, public meeting. 4.30 to 5 p.m., free break. 5 to 6 p.m. and 6 7 p.m. same as now. What the, the suggestion for the timetable? It is uh, something to be considered by the organizing group. Okay, we have gone 1 hour and 35 minutes, so we are uh, supposed to stop the uh, discussion. Thank you very much for the participation.